අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතිද්දාවක් ලැබිලා තියෙනවා. අපි ධර්ම දේශනාවටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ශිළුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛු යෝපිසෝ භික්ඛවේ භික්ඛු අරහං කීනාසෝ උසිතවා කතකරණීයෝ ඔහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්කීන භව සංයෝජනෝ සබ්බදඤ්ඤා විමුක්තෝ සෝපි භූතං භූතතෝ අභිජානාති තී ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ දවසේ මාතෘකා පාඩේ උපුටා ගත්තේ ඒ සබ්බදම මූලපරියාය සූත්‍රය. මේ සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ පොතේ මුලින් මුලින්ම සඳහන් වෙන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේදී සරුවචන් වහන්සේ තමන් වහන්සේ මේ මේ සසර පුරා පාරමිතා පුරමින් ඒ ආපු ගමන කෙටි කරලා දක්වනවා කෙලපැමිණිච්ච පුද්ගලයෙක් විසින් කළ යුතු යුතුයකමක් ඉෂ්ට කරන්න ආසේ. එතකොට ඒක මේ අපි සාමාන්‍යයෙන් මේ සාරාසෙන් කී කල්පලක්ෂයක් කියලා කියන එහෙම නැත්නම් 550 ජාතකයක් කියලා කියන ඒ විශාල දීර්ඝ කතාව ඒ මෙච්චර ලේසි නෑ කෙටිකරනද කෙටි කරනකොට ඒක අර්ථ ගිලිනවා. ඉතින් ඒකට යමෙක් සුදුසු නම් ඒ සරුවචනාංශي තමයි. ඉතින් සරුවචනාංශයේ ඒ ගමන භූමි හතරකට කඩලා විස්තර කරනවා පෘ탁ජන භූමිය. Taman පෘ탁ජන වාසය කරපු කාලේ. එතකොට මනෝපනිදාය වාක්පනිදාය වශයෙන් හිතට හිතාගෙන වචනේ සමාට පාරමිතා වශයෙන් ප්‍රකාශ කරලා මේ කටයුතු කරනවා ඒත් අතරමැද. ඒ කරන කාලේ ලෝකේ පෙනිච්ච හැටි. ඊට පස්සේ යම් වෙලාවක ඒ පෘථග්ජන භූමියේ ඉක්මවලා ලෝකය විනිවිදලා සීක භූමියටපත් වුණාට පස්සේ ලෝකේ දැකපු හැටි. ඊට පස්සේ ඒ සීක භූමිය සීක తত্ত্বය ඉක්මවලා අසීක తত্ত্বයටපත් වෙලා මහරහතන් වහන්සේ නමක් විදිහට මේ ලෝකේ දැකපු හැටි. ඊට පස්සේ මේ මහරහතන් වහන්සේලා අතර තමන් සරුවච්චන් වහන්සේ විදිහට ලෝකේ දැකපු හැටි. ඉතින් ඒක කාටත් වගේ හිතෙනවා මේ හන්දර ගිය කෙනෙක් හදේ ඉඳලා ලෝකේ බලනකොට කොහොමද? අජටවකාශයේ ඉඳලා ලෝකේ බලනකොට කොහොමද? තමන්ගේ රටේ ඉඳලා ලෝකේ බලනකොට කොහොමද? තමන් ඉන්නේ ගෙදර ඉඳලා ලෝකේ බලනකොට කොහොමද? එක එක එක එක හරස් කඩවල් පේනවා හිතා ගන්න බැරි තරම් වෙනස්. ඉතින් ඒකදී අපි එකක් පදනම් කරගෙන අනිත් ඒවා හිතා ගැනීමක් විතරයි කරන්නේ. ඒකට හේතුව අපි එකක ඉඳද්දී අනිතික බුද්ධි විඳින්න බෑ. එකින් එක ප්‍රතිස්ථාපනය කරනවා. එහෙම නැත්නම් ඒකට කියන්නේ එකින් එක උගුලා දාන. පෘථග්ජන භූමියේ ඉන්නකම් ඒ කියන සීක භූමිය හෝ එහෙම නැත්නම් රහත් භූමිය, අසීක භූමිය හිතින් හිතා ගන්න පුළුවන්. සමහර වෙලාවට හිතනවා බුද්ධිත් විදිනවා වගේ කියලා. නැත්නම් ඒක తాවකාලික දෙයක්. මේක ඉන්නකම් අරක බුද්ධි විදින්න බෑ. ඒකින් එකකින් ප්‍රතිස්ථාපනය වුණාට හතරම සුතමේ ඥානෙට අල්ලන්න පුළුවන්. හතරම චින්තාමේ ඥානෙට අහු වෙනවා. මේක සමහරට භයානකයි. ඒ මොකද මේ සුතමෙන් අහපු ඒ චින්තාමෙන් හිතපු දේ අද්දක්කා කියලා පටලැවිල්ලක් එන්න ඉඩ තියෙනවා. ඒම දෙයක් පෘතජ්ජනයට වෙන්නේ නැහැ. පෘතජ්ජනය හොඳටම දන්නවා දිනපතාම තමන්ගේ අකුසල් ප්‍රමාණය තමන්ගෙන් සිද්ධ වෙනවා. ඒ නොහොබිනාකම් සිද්ධ වෙනවා. එයා ඒ නිසා එයාට හරි අමාරුයි හිතාගන්න. මම රහතන් වහන්සේ නමක්, මං ආර්යයන් වහන්සේ නමක් කියලා. එimhe හිතනවා නම් නොබෝ කාලෙකින් තමන් කරන අකුසල් වලින් මේක නිෂ්ප්‍රභ කරලා දානවා. එහෙම නිෂ්ප්‍රභ කෙරුවත් වැසෙල්ලන්නේ නැහැ. සමහරලාට පිස්සු ඇදෙනවා, මට වහ කනවා. ඊට පස්සේ සීක වෙච්ච කෙනාට නැත්නම් මේ පෘථග්ජන භූමිය ඉක්මවලා රූප ලෝකේ නැත්නම් කාම ලෝකේ ඉක්මවලා යනවා වගේ ඒක නැති සමත පැත්තෙන් කියන කතාවක්. සීක පුද්ගලයාට ගොඩාක් පරාසයක් තියෙනවා. අර කාම භෝගී පෘ탁ජන පුද්ගලයාට නැති අනතුරු රාශියක් මතුවෙනවා. ඒ වගේ අනතුරු රාශියක් ගිලිනවා. ඒ නිසා සීක පුද්ගලයාට තියෙන අභියෝග සහ අඩුම කඩම උපකරණ වෙනස්. ඉතින් රහත් වුණාට පස්සේ ඒ තියෙන පටලැවිලි අඩු වෙලා තමන්ගේ කාරණාව අංග සම්පූර්ණ වෙනවා. අපි බුද්ධ කියලා කියන එතකොට. ඊට පස්සේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ඒක තව කෙනෙකුට විස්තර කර දීමේ ශක්තිය. Taman දන්න දේ අන් කෙනෙකුට sannivedana කිරීමේ ශක්තිය අතින් කිසි කෙනෙකුට සමාන නැහැ. ඉතින් එහෙම ඉන්න කෙනෙකුටත් තේරෙනවා මේ පෘථග්ජනියොත් උගන්වනවා. සීකැත්තොත් උගන්වනවා. රහතන් වහන්සේලාත් උගන්වනවා. ඒ උගන්වන්න ගියාම ඒ වගේ තියෙන තාරාතිරම් ඇති හැටිම බුදු ජානන්තර පේනවා. ඉතින් ඒ විදිහට බලනකොට අපි ලෝකේ දිහා බලන්න පුළුවන් උපමාන 24ක් බුදුජානනාංශ මේ සූත්‍රය අරන් තිනවා. භූමි හතරක් විස්තර කරනවා. ඒ නිසා කාට හරි කොතනකින් හරි මේකේ ප්‍රවිෂ්ඨයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදී අපි මේ දේශනාවලියේදී නැත්තම් මේ කරන හැම බ්‍රාහස්පතින් දාවම ඒක මාලයකට තියලා ගත්තොත් දේශනා ටික එතකොට අපි මේ සීක භූමිය පෘථග්ජන භූමිය සීක භූමිය කියන දෙක අපි ශක්ති ප්‍රමාණය විස්තර කරගත්තා. ඉතින් අපි පටන් අරගත්තේ කීනාශ්‍රව භූමිය. කීනාශ්‍රව කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් ලෝකේ දකින්න හැටි. ඉතින් ඒ දකින්න හැටි පෙන්නඳ චීන කන්නාඩි 24ක් පුත්‍රජාන්ස ඉදිරිපත් කරගන්න. ඒකෙදී සේක පුද්ගලයන් පෘ탁ජන පුද්ගලයන් සහ සේක පුද්ගලයන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන උපමාන හතරෙන් කොහොමද ලෝකේ දිහා බලන්නේ? ඒගොල්ලන් තියෙන ඔච්චරම තමයි. ඒගොල්ල මුළු ජීවිතේම කැප කරන්නේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මේ භෞතික දේවල් වලට තමයි ලෝකේ ගත කරන්නේ. ඉතින් අපි ඒක රහතන් වහන්සේ නමක් ඒ අර පෘ탁ජනයා කාමය සංසාරේ පව් ඇතිකරන්න හේතු කරගන්නා වූ මේ හතර පඩ වියාපෝ තේජෝ වායෝ කියන මේ හතර නිවනට යොමු කරගන්න හැටි. කරගත්ත හැටි එතකොට රහතන් වහන්සේට තේරෙනවා. එතකොට ඒ විදිය අහ බලා ගන්න හිත බල හිතා බලා ගන්න පුත්‍ජජනයටත් පුළුවන්. පුත්‍ජජනයටත් පුළුවන් මෙන්න මෙහෙම පැත්තකුත් තියෙනවා පටවි ධාතුවේ. නිවන් දක්කන්න පුළුවන් පැත්තකුත් තියෙනවා. සංසාරේ පව කර ගන්න පුළුවන් පැත්තකුත් තියෙනවා. ඒ වගේම ආපෝ තේජෝ වායෝ. ඒතර රහතන් වහන්සේ දකිනවා පෘථග්ජනයා මේකෙන් කාමයේ ඇති කර ගැනීමම පදනම් කරගෙන බණ කියලා එයාට ඒ තුලින්ම නිවන් දකින්න. එහෙම නැත්නම් ඒ අපාගාමී මාර්ගය මෙහෙට හරවන්න ඒ නිසා පටිව්‍යාපෝ තේජන්තු නිවන් දකින්නත් බෑ. පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන හතර නැතුව අපායට යන්නත් බෑ. එනිසා ඒ දෙකේ නැත්නම් ඒ හතරේ දෝෂයක් නැහැ. අපි මේ හතර දිහා බලන හැටි තමයි මේ පෘථග්ජන භූමියේ ඉඳලා බලන හැටි, يعني පොළොවේ ඉඳලා පොළොව දිහා බලන හැටි. ඊට පස්සේ ශේක භූමිය කියලා කියන්නේ අජටවකාශයට ගිහිල්ලා මේ පොළොව දිහා බැලුවොත් කොහොමද ඉංගම්මායින් අප්පගේ බුදලේ පේන්නේ. ඊට පස්සේ සෞරග්‍රහ මණ්ඩලයට ගිහිලා ක්ෂීරපතේට ගිහිලා බැලුවොත් අපි මේ මොකක්ද අල්ලන්නේ ඉන්නේ කියනවා වගේ ඈතින් ඈතට ගිහිලා බලනකොට මේකේ අපි මේ කරන රණ්ඩු සරුවලේ ඒ තේරෙන පටන් අර ගන්නවා අර පොඩි ළමයි පුංචි කාලේ තමම කක්ක කරගත්ත දේවල් අත ගාගෙන ඒකේ තියෙන රස්නියට හරි ආසාවෙන් අත ගගා ඉන්නවා. ඕක සීතල වෙච්චාම ගඳයි. ඒ වගේම කක්ක ලොකු වෙච්චාම තේරෙනවා. අන්න වගේ මේ කක්කාවට දාන දක්ෂණේ වගේ මේ මිනිස්සෝ මේ හතර අල්ලගෙන පව් කරගන්න හැටි. අනුන් පව් කරුවත් ඒක සමාදන් වෙන හැටි. ඒ නිසා ඒ සීක භූමියක හිකියාම පුතජනේ මෙහෙමයි ඒක දිහා බලන්නේ. රහතන් වහන්සේ මෙහෙම දිහා බලන්නේ කියලා සැලකිලි සාමාන්‍ය සංසන්දනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ රහත් වෙච්ච භූමිය දැන් කතා කරන්නේ. ඒවට කියනවා මේ පඩවි ආපෝ තේජෝ වල තියෙනවා භූත අවස්ථාවක්. පේන වෙලාවක් තියෙනවා. නොපෙනෙන වෙලාවක් තියෙනවා. අන්නේ ඒ මාත්‍රකාවට යනකොට මේ පඩවි ධාතුව පඩවි කියන එක ධාතුවක් වශයෙන් ගණන් ගන්නේ අපි සාමාන්‍ය පු탁ජන කෙනෙක් දිහා බලනකොට පෘථිවිය කියලා කියන්නේ රතුපස් කළුපස් ගොඩ මඩ ආදී වශයෙන් බෙදෙනවා. නමුත් සීක පුද්ගලයා යනකොට ඒකටම ඒකේ තද ගතිය, ඒකේ මෙලෙක් ගතිය, බර ගතිය, හැලු ගතිය, සියුම් ගතිය, ගුරුසු ගතිය කියලා ගති හයකට බෙදෙනවා. රහතන් වහන්සේ නමකට වුණාට පස්සේ ගති වශයෙන් දැනගත්තොත් නිවන් යන හැටිත් මේ පෘථිවියේ තියෙන මේ සරුබිම්, නිසරුබිම්, ගොඩ බිම් මඩ බිම් වශයෙන් බලනට අපායට යන හැටිත් හොඳට පේනවා ඒක විස්තර කරලා දෙන්න පුළුවන් කෙනෙකුට. මෙන්න මෙහෙම මේක දිහා බැලුවොත් නිවනේ. මෙන්න මෙහෙම මේක දිහා බැලුවොත් අපායේ. මේ දෙක අතරමැද ඕන දෙයකට යන්න හැම මනුස්සයෙකුටම සාධාරණ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා නම් ප්‍රභවයක් තියෙනවා. ඉතින් ඒක නොදන්න කෙනා ප්‍රත්‍යඥයා කියනවා. නෑ මේක මට එහෙම එකක් තියෙනවා මම බලන්න ඕනෑ කියලා හිතන කෙනාට සීක පුද්ගලයයි කියනවා. ඒක බලලා දැකලා මේ නිවන් යන මාර්ගයේම අපායට යන්න පුළුවන් හැටිත් අපා මාර්ගයේ යද්දිම සංසාර මාර්ගයේ යද්දිම නිවනට යන්න පුළුවන් හැටිත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ හරි විසිතුරුයි. හරියට මේ ලෝකේ පුහුණු කරපු ගංගන ගාමීන් අජටවකාශ ගාමීන් ඒ පිටසක් වලට ගිහිල්ලා නැත්නම් ලෝකෙට පිටට යනකට ගිහිල්ලා අපේ ලෝකේ දිහා බලනකොට ඒක මේ පුංචි තිතක් විතරයි. ඒකේ දැන් මේ තියෙන දේශ සීමාරගල <clears throat> මේක මේ අම්මගේ බුදලේ අප්පගේ බුදලේ තේසවලාමේ කතා නැහැ. අන්න වගේ මේ දැකපු දැක්ම බලන්න තමයි අපි අජට අවකාශයව විශ්ව කරලා වශයෙන් අහන්නේ. සරුවචනසේ දෙකම කරා. කායික වශයෙන්මුත් ගියා හිතෙන් ඒක සුද්ධ කරලා බැලුවා මේ මනුස්සයා කියන සතා අහුවෙච්ච දේ අල්ලා බදා ගන්නවා. తත්‍ර తත්‍රාබිනන්දනී. කවදාකවත් ඒකෙන් නිවන් දකින්න පුළුවන් පාරක් හිතන්නේ නැහැ. එයා හිතන්නේ මේ ඉඩම් කිව්වොත් ඉඩම් බූදල් කිව්වොත් පවුමයි. ඒක ඔක්කොම විහාර නින්දකම් පනත යටතේ අපායටමයි. නමුත් එහෙමම නැහැ. ඒකෙන් නිවන් දකින්න ඒ හේතුව මොකද? මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ හතරෙම ප්‍රසිද්ධ ප්‍රකට ප්‍රකාශිත පිළිබිඹු කරන භූත අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අප්‍රකට අප්‍රකට අභූත අප්‍රකාශිත තත්ත්වයක් තියෙනවා. මේකේ ඔය ගොරෝසු පේන කොටස අල්ලගෙන තමයි පු탁ජනයන් නටන්නේ. පඨවි ධාතුව හෝ නැත්නම් ආපෝ ධාතුව හෝ ඒකේ මුලත් අගත් සහිතව එහෙම නැත්නම් කියනවා නම් ඒකේ සමස්ත දැක්කනම් පේනවා මේකේ ප්‍රකාශිත අවස්ථාව බොහොම පොඩ්ඩයි. ඒකේ තමයි මේ රණ්ඩු සරුවලේ තියෙන්නේ. අප්‍රකාශිත අවස්ථාව විශාල අලයක් තියෙනවා මේකේ. ඒක අභූතයි. ඒ නිසා මේ භූත කියන මාතෘකාවක් ඊගාට සරුවචනanse ගන්නවා. භූත අවස්ථාවේ පෙන්වනවා දැන් ඔය ඉඩම් කියලා කියන්නේ දේපොළ නිශ්චල චංචල වස්තු කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ද්‍රව කියලා කියන්නේ. නැත්නම් මේ උණුසුම සීසල කියලා කියන්නේ. වායෝ ධාතුව කියලා කියන්නේ ඒ වගේ ප්‍රකටම ගොරෝසුම සංකීර්ණ අවස්ථාවක්. අන්තේ සංකීර්ණ අවස්ථාව ඔසවා තියාගෙන ඉන්න අලයක් තියෙනවා යට. අන්නේ ඒක දැක්කනම් ඒ කෙනාට තේිනවා ඕනම දෙයක පේන අවස්ථාව සහ නොපෙනෙන අවස්ථාව කියලා දෙකක් තියෙනවා. ඒකේ පේන අවස්ථාව විතරයි මේ ඉන්ද්‍රියන් ගෝචර වෙන්නේ. යන්ත්‍රෝපකරණ වලට භාජනය වෙන්නේ නැත්තම් පෙන්වන්න පුළුවන් වෙන්නේ. අනිත් ඒකේ නොපෙනෙන අවස්ථාවක් තියෙනවා. ඒක වුණත් බලන්න ඕනේ නම් බැලුවොත් පේනවා. බලන්න ඕනේ නැහැ. පෙනුනොත් ඇස් පිළ දානවා අපි වැරදිලා කියලා හිතලා. ඒක තමයි පුද්ගලයාගේ පුත්තජන පුද්ගලයක හැටි. සීක පුද්ගලයා ඒක දිහා වරින් වර බලනවා. බලනකොට පේනවා මේ එකේම වූ ප්‍රකාශිත සහ ප්‍රකාශිත අවස්ථා දෙකක් තියෙනවා. පිළිඹු වෙන අවස්ථාව සහ පිළිඹු නොවන අවස්ථාව කියලා එකක් තියෙනවා. භූත අවස්ථාවක් තියෙනවා, අද්භූත අවස්ථාවක් තියෙනවා. ආන්න ඒක ඇති හැටියෙන් බලන්ඩ එක ශික්ෂා මාර්ගයක් තියෙනවා. කළ යුතු ක්‍රියාපටිපාටියක් තියෙනවා. නිකම්ම වෙන්නේ නැහැ. අන්නේ සීක ප්‍රතිපදාවෙන් නැත්නම් ශික්ෂා මාර්ගයෙන් සීලයෙන් සමාධියෙන් මේක බලලා මේ දෙක අතර වෙනස ප්‍රකාශිත අවස්ථාව සහ අප්‍රකාශිත අවස්ථාව පිළිඹු කරන වෙලාව සහ පිළිඹු නොකරන වෙලාව ඒ වගේම භූත සහ භූත කියන මේ දෙක පටලවා ගන්නේ නැත්නම් මනස සෞඛ්‍ය සම්පන්නයි පටලවා ගත්තොත් පිස්සු ඔය තමයි භාවනා කළ පිස්සු වෙනවා කියන්නේ අර පේන්නේ නැති කොටස දකින්නකොට එක්කෝ ඒක අදහනවා. එතකොට පේන කොටස ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් පේන කොටස අල්ලගෙන <clears throat> නොපෙනෙන කේත භූත පැත්තට දානවා. එතකොටත් ඒ අභූත දේවල් දකින්න එක්කනට පිස්සු කියලා පිස්සු මියාව පිස්සු ඉදකට කියනවා. ඔය දෙක දැනගෙන කට්ට උපක්‍රම කරන එක තමයි පේන කියන මිනිස්සු නූල් ගැට ගහන කට්ටිය ওই භූත පල්ලි පන්සල් දාගෙන ඉන්නේ කෝවිල් දාගෙන ඉන්නේ ඔන්න ඔය දෙක දන්නේ නැති පිස්සන්ගෙන් පියට්ටගෙන් සල්ලි ගන්න තමයි. ඒගොල්ලෝ දන්නවා මේ අභූත පැත්තක් තියෙනවා. හැබැයි ඒ දැනගෙන තියෙන ඥානෙ නෙවෙයි. ගුරු પરම්පරාවේ මෙහෙම එකක් තියෙනවා අපිට පුළුවන් ඒක සනීප කරලා දෙන්න කියපුවාම අර පිස්සු පිටට පොලිම වෙනවා තුණ්ඩු අරගෙන නොම්බර අරගෙන අර අභූත පැත්ත නැති කරලා දාන භූත පැත්ත වැඩි කරන්න. ඉතින් අර මිනිස්සයා කරන දේ මොකක්ද කියලා එයා දන්නෙත් නැහැ. එනමුත් මේ සීක පුද්ගලයාට රහතන් වහන්සේට එහෙම කරන්න ඕනේ. යාට කියන්න වෙනවා රහතන් වහන්සේට මේ වස්තුවක භූත අවස්ථාව සහ අද්භූත අවස්ථාව කියලා දෙකක් තියෙනවා. දරුවා හම්බෙන්න ඉස්සලා පේන්නේ නැතුණාට බොක්කේ ඉන්නවා. ඊට පස්සේ හම්බුනාට පස්සේ තමයි දරුවා කියලා කියන්නේ. නමුත් පිරිසිඳ ගැනීම සහාය කටයුතු වෙන්නේ tire පිටිපස්සේ. ඒ ටික පෙන්වන්නේ නැතුව තමයි ශිෂ්ටාචාරය හැදිලා තියෙන්නේ. ඒ වගේම ලෙඩ වෙලා ලෙඩා මරනවා වාගේ හිටියට මැරිලා නැහැ. වෙයි ඉන්නවා ලෙඩා. ඉතින් වෛද්‍ය විද්‍යාව කියනවා සල්ලි දුන්නොත් පණ දික් කරලා දෙන්නම්. පණ එයිද නැද්ද කියන්න බෑ. එහෙම නැත්නම් වෙන කෙනෙක් කරන්නේ පණ පිටින් පස් දාලා වහලා දාලා නිකන් ඉන්න. ඒ ඒකෙත් ක්‍රියාවලියක් තියෙනවා. ඒ මොකක්වත් අපි දන්නේ නැහැ. ඒ ඔක්කොම මේ වීදියේ දකින්න බැරි දේවල්. ආන්නේ විදිහට මේ භූත අද්භූත කියන දෙක භූත අභූත කියන එක දෙක වෙන් කර ගන්න පුළුවන් නම් එයාට මොලේ පිරිසුදු නැද්ද කියලා බලන්න පුළුවන්. ඒක හරි වැදගත්. ඒ මොකද මේ සාමාන්‍ය කාම ලෝකයේ ඇත්තන්ට එන පිස්සු නෙවෙයි එන්නේ රූප ලෝකයේ ඇත්තන්ට. රූප ලෝකයේ ඇත්තන්ට එන පිස්සු නෙවෙයි එන්නේ අරූප ලෝකයේ ඇත්තන්ට හොඳ පිස්සු එන්නේ. කාම ලෝකයට එන පිස්සුට වැඩි ටිකක් හොඳ පිස්සු ඩබල් වෙනවා. රූප ලෝකෙට ගියා. රූප ලෝකෙටත් වැඩිය හොඳම එක එනවා අරූප ලෝකෙට ගියා. ඉතින් ඒ දෙකේ තමයි ආගම හැසිරෙන්නේ. ආගම ඒ පැත්තේ ඉන්න කට්ටිය තමයි ගරාගන්නේ. ඉතින් ඒව එකටවත් අහු වෙන්නේ නැතුව පේන කියන නොපෙන මේ කතා භූත කතා කරන අත්‍යත් ආගමටත් අහු වෙන්නේ නැතුව ওই දෙක හරහා මේ රූපෙත් අරූපෙත් හරහා එහාට යනවා කියන එක කළ හැකි එකම සතමනුසයා. ඉතින් ඒකයි සරුවචනාංශයට මෙතන මතක් කරන්න ඕනේ. ඒ නිසා අපි උත්සාහ කරන්න හදන්නේ මේ භූත කියන වචනය ඊට පස්සේ භූත වචනට බොහොම සමානව යන එකක් තමයි දේව කියන වචනේ. නැත්නම් දේවනිකායන් ඊට පස්සේ ප්‍රජාපති. ඒ ටික අහුවෙනවා අරූප ලෝකෙට යන්න ඉස්සලා. එතකොට මේ අපි දකින කාම ලෝකයෙන් මේ රූප ලෝකේ වෙන් කර ගන්නවා කියන එක පෙරහනකින් කරන්න ඕන. ඒ පෙරහන අපි සමතේ කියලා කියනවා. අපි ඒකට සමාධිය කියලා කියනවා. අපි ඒකට ඒකාග්‍රතාවය කියලා කියනවා. අපි ඒකට ඒකෝදි භාවය කියලා කියනවා. ඒකට සම්මත සාමාන්‍ය පුද්ගල භාවනාව කියලා කියනවා. ඉතින් භාවනා කරප කෙනෙකුට ඒ කාම ලෝකයයි රූප ලෝකයයි අතර වෙනසක් තියෙනවා. ඒ දෙක බලන්න පුළුවන්. ඒ දෙක බලලා පිස්සු නොවැටි ඉන්න නම් ඒ ටික බලලා අංජබජල් නොවෙන්න නම් යට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. සීලයක් තියෙන්න ඕනේ. සතිය තියෙන්න ඕනේ. ඒ නිසා යම් කෙනෙක් ඒ ඒ ගුණ ධර්ම සහිතව සීලේ කියන ශික්ෂාව, ශික්ෂා තුනෙන් අඩුම ශික්ෂාව. ඒ ශික්ෂාව ඇතුව ගියොත් එයා සීලේ ආනිසංස වශයෙන් සමාධි තලයකට කොට වෙනවා. සමාධි තලයට කොට වෙච්චාම අපි කියන යාට වීතික්ක මට්ටමේ කෙලෙස් නෑ දැන්. පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් తాවකාලිකව යටපත් කරලා තියෙනවා. නෑ වාගේ. ආන් එහෙම ඉන්නකොට යාට මේ අභූත తත්වේ පේන්න පටන් ගන්නවා. නැත්නම් අභූත తත්වේ බලන්න සුදුසුකම් ලැබෙනවා. එතකොට යාට මේ දෙවියන් කියන්නේ මොකද්ද කියන එක නැත්නම් දේව සංකල්පේ වැටෙන්න පටන් ගන්නවා. එතනින් ගියාම ප්‍රජාපති සංකල්පේ. ඉතින් එතෙන් ගියාම අර මෙතෙක් කල් තිබ්බ දේව සංකල්පය පිළිබඳ අව탁සේ රුකුත් වෙනවා. ප්‍රජාපති සංකල්පය පිළිබඳ අව탁සේ රුකුත් වෙනවා. මේ අභූත දේවල් පිළිබඳව මේ ලෝකයා පබන්ද කෙරුවට කතන්දර ගෙතුවට ඒක නිකන් ළමා කතාවක් නැලවිලි ගීතයක් මේ නාටකමක සින්දුවක් ප්‍රලාපයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා එහෙම දෙයයන් විකුණන කන කට්ටිය ප්‍රජාපති විකුණන කන කට්ටිය එහෙම නැත්නම් මේ අභූත දේවල් ගැන වියදම් කරන යන කට්ටිය මේ ලෝකෙට කවුරු හරි යනවා දකින්න කැමති නැහැ. මොකද එතකොට ඒගොල්ලෝ අර මේක මවාගෙන කන එක ව්‍යාපාරේ බාධා වෙනවා. ඒ නිසා මේක නා හොඳට දැනගන්න ඕනේ. ලෝකයා ඔය මොඩියෝ එහෙම නැත්නම් පු탁ජනියෝ බයෙන් ජීවත් වෙන්නේ නැත්තෝ කාට හරි වැඳලා ගත කරන ජීවිතයේ වවාගෙන කර කට්ටියක් ඉන්නවා. මම එව්වට නෙවෙයි මේ පැවිදුනේ. මම ඒවට නෙවෙයි භාවනා කරේ. මම ඒවට නෙවෙයි මේ සමතය උපදවාගත්තේ කියලා අර තමන් උපයා ගන්නාලද ඒ සමාධිය මේ භූතයෙන් අභූතේ වෙන්කරනද ඒ වගේම මේ කාම ලෝකේ මේ මනුස්ස ලෝකෙන් දේව ලෝකේ වෙන්කරනද ප්‍රජා වේකරනද හරියට පෙට්‍රල් බොරදිය බොර තෙල් අරගෙන රිෆයින් කරනා වගේ එක එක එක එක තල වලට වෙන් කළ දැනගන්න ඕන. ඒක වැදගත්. එහෙම නොවුනොත් මේවා අවුල් වෙනවා. ඒ නිසා ඒ කෙනාට සුතමේ ඥානයක් අවශ්‍යයි. ඒ වගේම චින්තාමේ වශයෙන් හිත කිය තේරුම් අරගන්න වෙනවා මේ අතරමැද ඡායාවල් තියෙනවා. ඒ ඡායාවල් වෙන් වෙන් වශයෙන් පවතිනවා. පටලවා ගත්තොත් අපි ඔළුව නරක් වෙනවා, ඇඟ ලෙඩ වෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ කියන පටවියාපෝ තේජෝ හතරෙන් මොකක් හරි අරගෙන නිමිත්තක් කරගෙන අපි කියනවා දස කසිනෝල පළවෙනි හතරම පටවියාපෝ තේජෝ වායි. ඊට පස්සේ නැත්තම් නිල පිට ලෝහිත ඕදාත කියන වර්ණය. එහෙම නැත්තම් ආකාශය එහෙම නැත්තම් ආලෝකයේ මොකක් හරි කසිනකට යන හොඳට ඒක ඒ කසිනේ විනිවිද, ඒ කියන්නේ පටවිය විනිවිදලා බලනවා. ආපෝතේජ විනිවිදලා බලනකොට ඒ විනිවිදීම හරහා එයාට නීවරණයන්ගේ නපුරු බලපෑම අඩු කරගෙන සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ආ වූ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යහ බලපෑම ඇතු ධානාංග වෙන්කොලා හදව ගන්න පුළුවන් වෙනවා. එහෙම කෙනාට පේනවා එහෙම කෙනා බැලුවොත් පේනවා තමන් ගත්ත අරමුණ පට ව්‍යාපෝ තේජෝ වායෝ වශයෙන් එහෙම නැත්නම් ඒ කසින නිමිත්ත වශයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ ඉඳගෙන ඉන්නකොට මේ බර පොළොවට පොළොවේ පටවි ගතියට තමන්ගේ පටවි ධාතු හැපීම නිසා සිදුවෙනා වූ මේ පටවි ගුණය තද ගුණය ගත්තොත් අපිට වැටහෙන ප්‍රදේශයේ තියේදී ඒකට හැඩ ගැහෙන හා ඒක ගෙවන් වෙන ප්‍රදේශයක් තියෙනවා. ඒක දැකලා නෙවෙයි අපි කේන්ද්‍රී ගන්න. මොන දෙයක් අපිට පේන්න ආවත් ඒක වෙන්න ඉස්සර වෙලා සහ වෙලා ඉවර වෙන අතරම අතරේ කොන් දෙකක් තියෙනවා. හරියට වායෝ ධාතු වශයෙන් ආස්වාස් ප්‍රස්වාසයේ බලන කෙනෙක් නම් නාස්පුඩු පුරවාගෙන යන වාතය කියලා කියන්නේ මැද කොටස විතරයි. ඒක පටන් ගන්න මුලක් තියෙනවා අගක් තියෙනවා. අර විදියට නීවරණයන්ගෙන් තොර වෙච්ච මනසක ඉඳගෙන මේ ධාතුව අපි ගත්තොත් ආපෝ ධාතුව වැగిරෙන ගතිය. වායෝ ධාතුව පුම්බන හකුලන ගතිය. පඨවි ධාතුව තද ගතිය. තේජෝ ධාතුව උණුසුම සිතීමේ ඔක්කොම අපිට පේන්නේ බොහොම ඩිංගිත්යි. නොපෙනෙන පැත්තක් තියෙනවා. අපිට ඇහෙනකොට සද්ද වලට වැඩි කොටස ප්‍රමාණයක් වවුලන්න ඇහෙනවා. අපිට ගඳ දැනෙනවට වැඩි වැඩිපුර ප්‍රදේශයක් බල්ලන්ට අලියන්ට දැනෙනවා. ඒ වගේම අපිට නොපෙනෙන ප්‍රදේශයක් පස්සන්ට උකුස්සන්න පේනවා. ඒ වගේ හැම දෙයකම මේ උච්චාවච භාවල මනුස්සය ඉන්නේ මැද කොටසේ. නමුත් ඒකට නිදර්ශන ලෝකේ තියෙනවා. ඒක ඉක්මෝලා ගියාට පස්සේ වැඩ ගන්න පුළුවන් විද්‍යුතයෙන් වැඩ ගන්න පුළුවන් එක්ස්රේ කිරණ වලින් වැඩ ගන්න පුළුවන් පාර ජම්බුල කිරණ වලින් වැඩ ගන්න පුළුවන් ඒ එකක්වත් පේන දේවල් නෙවෙයි. නමුත් අත ගාගෙන අත ගාගෙන යනකොට කොන් දෙකට යනවා. ආන්නේ ගියාට පස්සේ පේනවා යමක් මතුවෙන්න ඉස්සෙල්ලා ඒක මුකුළු කරන වෙලාව. ඒක කෝලිත්තම් කරන වෙලාව. ඒක ඉඟිබිඟි පාන වෙලාව. ඒක අරුණෝදයක් එන වෙලාවක්. නැත්තම් අරුණ පුබ්බ නිමිත්ත පුබ්බ කරනේ පේන. ඒ පුබ්බ කරන පුබ්බ නිමිත්ත මොකක්වත්ම පේන්නේ නැහැ කාම ලෝකේ ඉන්නකොට. මොකද ඒ තරම්ම ගොරෝසුයි අපිට දවසමදී තියෙන ප්‍රශ්න විශ්ස ගන්න. නමුත් අර නීවරණ යටපත් කරලා සීලය සමෘද්ධ වෙච්ච වෙනාගේ සමාධිය හරිය ගමන් මේ දේවල් පේනකොට මෙයාට දෘෂ්ටි 49ක් එනවා. මෙතෙක් කල නොතිබිච්ච දෘෂ්ටි 49ක් එන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ditthi ජාලයක පැටලෙනවා. ඒක තමයි බුදුරජාණන්සේ ඉස්ලාමයේ දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය කියලා දේශනා කරලා තියෙන මම මේ ලෝකයට ආවේ මේ සමතේ වැඩුවට පස්සේ වැටෙන අමාරුව පෙන්ලා දෙන්න. එහෙම නැත්නම් මේ සීලේ සමෘද්ධ වෙලා සමාධියකට හිත ගිය ගමන් බුදුමාකාර විශාල ශේෂ්ත්‍රයක හිත හැසිරෙනවා නොදන්න ශේෂ්ත්‍රයක ඉති වඳුරට දැලිපියා වුණා වගේ පුදුමාකාර ප්‍රකාශ කරනවා. ඒ කරන හැම එකක්ම අතගාලා කියන්නේ. බුදුන්සේ දේශනා කරනවා මේ හැම එකක්ම ස්පර්ශයක් ඇතුව කියන්නේ. එවනි ආවට ගියාට කියන්නේ. ඒ නිසා බොහෝ සිල් අදුසිල් තුන් අතර බොහෝ ධ්‍යාන මාර්ග පාවිච්චි කරපු නැති අතර මෙයා කියන දේ බොහොම ඉහළින් පේනවා. ඇත්ත. ඉහළින් පෙනුනට තාම දික්ටිපටලවිල්ලක ඉන්නේ. ඒ නිසා මේ භූත ලෝකේ, දේව ලෝකේ, ප්‍රජාපති ලෝකේ පුදුමාකාර සෙල්ලම් වගේක් තියෙනවා. ඒක නිකන් සාමාන්‍ය කියන්න පුළුවන් සංඥාවේ පටලවිල්ලක් කියලා. ඒ සංඥා පටලවිලි එන්නේ රූප වේදනා ඉක්මවපු කෙනාට. රූප වේදනා ඉපමෝපු ගමන් සංඥා පිළිබඳව පක්ලේශ වගේක් එනවා. ඒ උපක්ලේශ කියන්නේ හොඳ පිස්සු. නම්බුකාර ලෙඩ කියලා තියෙන්නේ. ආන්නේ වගේ ටිකක් එනවා. ඉතින් ඒ ශේෂ්ත්‍රය අද ලංකාවේ හරි වැඩි. භාවනා හැම තැනම ඒක වැඩි. මොකද දැන් අවුරුදු 20කට 30කට වැඩි පිරිස සුළු පිරිසක් සීලය රකින්න. සීලය රැකලා හරියට සමාත ක්‍රම එහෙම නැත්නම් සති සමාධි ධර්ම වඩනවා වඩනකොට මේ සංඥා පිළිබඳව හෝ නැත්නම් මේ අභූත தত্ত্ব දේවනිකාය ප්‍රජාපති වගේ දේවල් පිළිබඳව මේ ਸਰවචන්සේ පෙන්වන්න හදන දේවල් වර එක ඇත්තේ මේ කියලා අල්ලනවා නැතිවර්ක නැත්තේ මේ කියලා අල්ලනවා. ඉතින් මේ දෙකෙන් කොහේකට ගියත් අර කාමයේ අල්ලාගෙන නැත්තම් කාමසුකල්ලිකාන යෝගය අල්ලාගෙන එක පැත්තකට යන නැත්තම් අත්තිකිලමතාන යෝගයට යනා වගේ දැඩි ග්‍රහණයකට අල්ලනවා. ඒකට බේත් නැහැ කාම ලෝකේ. ඒකට බේත් නැහැ මේ ලෝකෙත්. මොකද මේ ලෝකේ ඉන්න කට්ටිය එක්කෙනෙක්වත් මේ පුද්ගලයා තරම් භාවනා කරලා නැහැ. මේ පුද්ගලයා තරම් මේ හික්මිලා නැහැ. ඒ නිසා මෙයාව සනീപකරන්න ලේසේ මෙසේ කෙනෙකුට බෑ. මේක අද භාවනා කරන්නන් අතරට වැඩිය භාවනා උගන්නන් අතර 100 ප්‍රතිශත වැඩි. උගදෙනෙක් ආන්නේ මට්ටමට ඇඳලා මට මෙහෙමයි මෙහෙමයි මගේ ගුරුවරයා මෙහෙමයි මෙහෙමයි කියාගෙන මොනවදෝ කියනවා පොත්වල හැම එකම තියෙනවා. ඉතින් එතකොට අර ලාවට වගේ ඒ වගේ තත්වලට යන්න කැමැති ඒ පැත්තට නැමියාව තියෙන ඇත්තෝ පුදුම විදියට අර පැත්තට ආකර්ෂණය වෙනවා. ආකර්ෂණ වෙලා දැන් මෙයාට විතරයි අභිඥා තියෙන්නේ මෙයාට විතරයි මේ හැකියාවල් තියෙන්නේ කියලා ඒගොල්ල වටේ රොද බැඳ ගන්නවා. ඒ මේ ඊර්ෂ්‍යාවට කරන කතාවක් නෙවෙයි. නොබෝ කලකින් මේ පිරිස් දෙකටම පිස්සු හැදෙනවා. ඔළුව නරක් වෙනවා. ඒ ඒක ගොඩ ගන්න කාටවත් බෑ. ඒක වළක්වන්නත් බෑ. ඒ හැටියට මේ කාලෙන් කාලෙට ඍතු වෙනස් වෙනකොට ලෙඩ රෝග වෙන්න වගේ ඒ ගුරු પરම්පරාවත් එක්කම යනවා. හැබැයි කවුරු හරි ඊට පස්සේ දවසේ කිව්වොත් මේ යාට වැරදුනා මට ඇත්තටම පේනවා මට ඇත්තටම ඇහෙනවා ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති දේවල් දකින්න දේවල් ඔක්කොම රොද්ද බැඳගෙන ආය යනවා. අන්ධ પરම්පරාවක් තියෙනවා. අන්ධ භූත પરම්පරාවක්, අන්ධ වේණි પરම්පරාවක් කියලා කියනවා. ඉතින් මෙතන මේ තියෙන මේ අභූත භූත දේව ප්‍රජාපති කියලා දක්වන මේ ප්‍රදේශය සාමාන්‍යයෙන් බණකට කිව්වොත් හරිම ආසයි අහගෙන. ඒ තරම් මිනිසුන්ට ඕනේ මේ පේන හුස්මට වැඩිය මේ පේන දෙයකට වැඩිය ඒ දේ අල්ලන්න. ඇත්තට මේ දේ අල්ලන්න නැතුවත් බෑ නිවන් දකින්න. ඒ නිසා අපි අල්ලලා තියෙන පොඩ්ඩයි අල්ලපු නැති කොටසක් තියෙනවා. ඒක අල්ලන්න ක්‍රම තුනක් තියෙනවා. සුතෙන් අල්ලන්න පුළුවන්. අහුවිතු ඥාසෝවිතු ඥානවලි. එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් අල්ලන්න පුළුවන්. ඊට පස්සේ භාවනාමය වශයෙන් අල්ලන්න පුළුවන්. ඉතින් මේ අපි අල්ලලා තියෙන චින්තාමේද භාවනාමය කියන එක හුඟක්ම පැටලෙන තැන තමයි ඔය. චින්තාමේ අල්ලගත්ත එකන එතෙන්දි මේක ඇත්තමයි කියලා හිතනවා. හැබැයි යාට කාට හරි කියලා දෙන්න ගහපා දෙන්න ගටන්ඩ සංසන්දනය කිරීමේ බරපතල අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ දැනීම යාට ප්‍රශ්නයක් වෙලා නැහැ. මේක ඇත්තටම එන්නේ දැනීම උත්තරයක් වෙලා. කාම ලෝකයේ තියෙන රණ්ඩු සරුවල් පෙන් කරච්චල් අසහන අයින් වුණාට පස්සේ මේ දික්ටි වල සෝල් පටලවිලක් තියෙනවා. ඉතින් ඒක ඉක්මවනවා කියන එක වැදගත්කම තමයි ඔය දීඝනිකායේ තියෙන සූත්‍ර බ්‍රහ්මජාල සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ රූපයෙන් අරූපෙම වීම සහ අරූපෙන් රූපෙම වීම, ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වීම කියන අද ලෝකයේ මේ විද්‍යා විෂයන් වල තියෙන අන්තිම කෙලවර භාවනාදී තමයි හුස්මට සාපේක්ෂව බලන්න හැටි. එහෙම නැත්නම් තමන්ගේ කයේ ඉරියව්වට සැකිල්ලට අනුව බලන හැටි නැත්නම් පිම්බීම හැකිලීමට අනුව බලන හැටි එහෙනම් සක්මනට අනුව බලන හැටි බැලුවොත් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා අදාහා ගන්න බැරි සටහන්සා ආකාර හුස්ම තියෙනවා අදාහා ගන්න බැරි සටහන්සා ආකාර ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා අදාහා ගන්න බැරි තංග සටහන්සා ආකාර සක්මනේ තියෙනවා එදිනදා වැඩ කරනකොට තියෙන නිසා ඒ සියල්ලම දැක් ගන්නා සුළුව යන්න නම් මේකේ අභූත කොටසක් තියෙනවා කියලා අසුවිරු ඥානයක් තියෙන්න ඕනේ. ඒකට යන තියෙන එකම ක්‍රමේ භූතේ පමණයි කියලා දැනගන්න. ආන් ওই ටික නැත්තම් අපි අභූතයෙන් පටන් ගන්න ගියොත් ඉතින් ඔය ලෝකයට විහිළු සපේනවා වෙනවා. ඒ නිසා අපි කරන්නේ ඒ භූතය පට වියාපෝ තේජෝ කියලා තමයි මේ භූතේ විස්තර කරන්නේ. ඒක දන්න හරිය, මතුවෙන හරිය 100%ක්ම දැනගන්න උත්සාහ කරනකොට අවස්ථානෝචිව ආස්ථානෝචිතව ඒක විශ්ින් අභූතයට යොමු කරන ගතියක් තියෙනවා. ඒක හරීම ලස්සනයි. බලහන් ඉන්න මොකද අපි විද්‍යාවට බැන්නට විද්‍යාව තමයි ඔය භූතය අල්ලගෙන භෞතික විද්‍යාව කියලා පටන් ගත්තේ. ඒක මේ පොඩි වැඩක් නෙවෙයි විශාල ජනතාවක් බටහිර ලෝකෙම අල්ලගෙන නටලා භෞතිකයේ දියුණු කරලා දැන් අපටත් ඇවිල්ලා ආර්ථික න්‍යාය ගෙනත් අපෙන්නනවා. නමුත් ඒගොල්ලෝ ගිහිල්ලා අභූතේ කොහෙන්ද කෙලවර කෙරුවේ? භූතය දැන් ඒගොල්ලෝ අභූත දේවල්ට මයින්ඩ් සයන්ස් කියලා මනස පිළිබඳ විද්‍යාවක් කතා කරනවා. ඉස්සර කිව්වේ මයින්ඩ් කියලා කියන එක පල්ලියට අයිති දේ මේ වස්තු භෞතික භූත මැට විතරයි අපි බලන්නේ කියලා. ඔහොත් ඒක බලන්නේ යනකොට දෙපැත්තට යනකොට අභූත දේ පිළිගන්න වෙනවා. ඒ නිසා මිස්ටික් සයන්ටිෆික් කියන දෙකම කලවම් වෙලා තියෙනවා. ඒක තමයි යෝගාවචරයට මේ හුස්ම ගෙවිගෙන යනකොට මේක හීනයක්ද මේක හැබෑවක්ද? මෙම හිතලා හුස්ම ගන්නවද? ඉබේ හුස්ම වැටෙනවද? සක්මන් කරනකොට මම ඇවිදිනවද? නැත්නම් ඇවිදිනවම දිහා බලනිනවද? බලනින මම ඇවිදිනවද? ඇවිදින මම දිහා මම බලනිනවද? ඔය දෙක මාරු වෙනකොට ඔළුව තෝන්තු වෙලා සක්මන ඇද වෙලා එimhe යන්න පටන් ගන්නවා. බීමවත් වගේ වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නිදිමත එන්න පටන් ගන්නවා. ඒ තමයි අර තමන්ගේ අර සක්මණට ගත්ත රූපය ක්‍රමයෙන් රූප සංඥාවක් පාටපත් වෙන්න හදනකොට අපේ අගයන් ආඩම්බරයන් වල අපේ මිනුම් කෝදුව වල විශාල වෙනසක් වෙනවා. ඒ වෙනස කියන්නේ මිනුම් කෝදුව දී වෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල් තියා හිටප මිනින් කෝදු මිනුම් කෝදුව නිකන් ඉටියෝලින් හදව මිනින් කෝ මිනුම් කෝදුවක් අරගෙන ෆැක්ටරි එක වැඩට ගියාම තේ ෆැක්ටරියට ගියත් ටික වෙලා කරනට බර්නර් මේ උදුනේ රස්නියට කාබන් පෑන පවා උතුරනවා. මම ඉතින් නම් හදලා තියෙන එකත් උතුරනවා. ඉතින් එතකොට ඒකෙන් මැන්නා මොකද වෙන්නේ? ඉතින් ඒ නිසා මෙලෙක් වෙන්නේ දියාරු වෙන්නේ වස්තුව නෙවෙයි බලන මිනුම් කෝදුව සංඥාව. ඉතින් සංඥාවේ පුංචි හැලහැප්පීමක් ආවත් සුනාමයකට වැඩිය බලවත්. ඒ පුද්ගලයා කරකොලා තරගෙන. ඒ තරම්ම දැඩි ආත්ම ග්‍රහණයක අපි ඉන්නේ. ඒ තරම්ම දැඩි මේ රූපය කියන එක බදාගෙන ජීවත් වෙන්නේ. ඒ තරම්ම දැඩි ලෙස කය ජීවිත දෙක බදාගෙන. ඉතින් මිනුම් කෝදුවට තමයි උතන පහර වදින්නේ. ඉතින් ඒකට ලෑස්තිද? ඒකට ලෑස්ති නම් පෘථග්ජන භූමිය ඉඳලා සීක භූමියට ගිහිල්ලා නැත්නම් සීක භූමියත් ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ තමයි අරියත්වයට යනකොට ওই මිනුම් දඬු මොකක්වත්ම නැහැ. එතකොට මේ රහතන් වහන්සේව මනින්න බෑ. රහතන් වහන්සේ තව ගාව මනින්නේ නැහැ. මනින්න නැති වෙන්න හේතුව මාන්නේ නැහැ. අනිත් ඔක්කොම මනින්න පුළුවන්. ඒ අයත් ලෝකෙ බයිනෝ. ඒ මාන්නේ කියන මිනුම් දඬ තණ්හා මාන දිච්චි වලින් අන්තිමට පයින් වෙන්නේ මුද්ධම් භාගයේ සංයෝජනවල රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා. ඉතින් මේ තියෙන උද්ධච්චය සහ මාන එකතු වුණාට පස්සේ ඒ අදිමානය කියලා කියන ඒ නිසා ඒ ඇත්තෝ සෝවන් නොවි සෝවන් කියනවා. සකදාගාමි නොවි සකදාගාමි කියන ඉතින් අනුකම්පා කටයුතු. මොකද එයා මේ හිතලා කරන එකක් නෙවෙයි සංඥා විපල්ලාස නිසා වෙනවා. ඉතින් අද හරියට ඒක වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට ඇත්තටම නෑ කියන්නත් බෑ ඇත්තටම ඔව් කියන්නත් බෑ. නමුත් මේ කතා කරන විශේෂයේදී ශීනාශ්‍රමෙන් වහන්සේ නමක් එහෙම නැත්නම් ආශ්‍රව හැර දාපු කෙනෙක් වශයෙන් වශයෙන් උසිතවා කියන්නේ Brahmacharya වැස නිම කළ කෙනෙක් වශයෙන් කතකරණීයෝ තමන් යමකට මේ සිවුර පෙරෙව්වා නම් තමකට යෝගාවචරකම ගත්තා නම් බ්‍රහ්මසක් බ්‍රහ්මචාරිකම ගත්තා ඒ වැඩ කෘත්‍ය නිම කරන ලද කෙනෙකුගේ පැත්තෙන් බැලුවොත් ඔහිත බාරෝ අනපත් අනුපත්ත සදත්තෝ විශේෂිතමුණ මේ අනුම්මනින්ට සහ තමන් මැනුමට ලක් වෙනවා කියන මේ බය බර බිම තිබ්බ අනුපත්ත සදත්තෝ මේ සත් අර්ථයට ක්‍රමානුකූලව ආවේ පෘථග්ජන භූමිය හොඳට මතකයි සීක භූමිය හොඳට මතකයි ඊට පස්සේ අසීක භූමිය හොඳට මතකයි ඒතකොට දන්නවා මේක ආවේ හරියට පඩිපෙලක නගින්න වගේ එතන සීල ශික්ෂා හොඳට මතකයි. සමාධි ශික්ෂා හොඳට මතකයි. ප්‍රඥා ශික්ෂා හොඳට මතකයි. ඒතර අනුපිළිවෙලින් ආවේ මේ දෙයියෝ ගෙනල්ලා මෙතන තිබ්බා. එහෙම නැත්නම් ගියාත්ම කරපින් කංගලි මේ ආත්ම නිවන් දැක්කා. ඒ කතා නෑ. Taman විසින් ඒ Tamanගේ කෙලස් ක්‍රමයෙන් අත හැලපු හැටි අනුපිළිවෙලින් ගියේ. නමුත් සංඥා පටලව ගත්ත අයත් ඒ සුද්ධ පිවිතුරු භාවය ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ කියන්නේ හදිස්සිය උණයි කියලා. ඒක පාට මට මෙහෙම වුණා. ඊට පස්සේ මම පිරිසුදු වුණා කියලා. ඉතින් බෑ කියන්න බෑ. මොකද පෙර ආත්මවල කරන ලද කට්ට පැනිලා පනින්න පුළුවන්. නමුත් බුදුරජාණන්සේ කියන්නේ මේ ඒක ආත්මයක් තුළ දකින්න දේ මුළු සමස්ත සංසාරේ විස්තර කරන්න බෑ. වෙන්නේ වැඩේ අනුපිළිවෙලින්. එහෙම නැත්නම් ප්‍රායෝගිකව. එහෙම නැත්නම් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. ඒ නිසා මේ අනුපත්ත සදත්තෝ කියන නිසා මේක මනුස්ස ගතියක් තියෙනවා. දේව ගතියක්, අద్භූත ගතියක්, එහෙම නැත්නම් නොපේන කෙනෙක්ගේ කතාවක් නැහැ. ඒ අනුපිළිවෙලින් අනේක Tamanටත් වැටෙනවා, සබ්‍රක්‍මචාරින් වහන්සේලාට වැටෙනවා. මේ මිනිසයා අපිත් එක්ක හිටපු කෙනෙක්. එහෙම ඉඳලා මේ විදිහට සිල්ලකීම හරහා, භාවනා හරහා මේ මේ සත්‍යර්ථයට අනුපිළිවෙලින් ගියා කියන කතාව තේරෙනවා. ඒ නිසා අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ මෙතෙක් කල් ඇතුළට නැමිච්ච හැකිලක් සහිතව හිටියේ දැන් ඒක දිග ඇරිලා. ඊට පස්සේ මොකියවත් පැටලෙන්නේ නැහැ. බිලිකොක්කක් වගේ ඇතුළට නැමිලා එන එන දේ පටලවාගෙන හිටපු මේ ජීවිතය ඒ හැකිලි දිග දිග බව සංයෝජන උල තියෙනවා. හැබැයි බිලියක් නෙවෙයි. හැම පැත්තටම පැතිරිච්ච උල් ටික තියෙනවා. නැත්නම් ඒක මොකක්වත් පැටලෙන්නේ නැහැ. පටලවා ගන්න බෑ. මොකද හේතුව උලේ මොකක්වත් හිටින්නේ නැහැ. බුදුජානක දේශනා කරනවා ඉදි කට්ටක් එලින් තියලා පුළුවන් තරම් අබවක් කරන්න අලු මේ වැලිවක් කරන්න එකක්වත් උඩ හිටින්නේ නැහැ. ඒ නිසා යමක් එල්ලන්න ඕන නම් ඒකට නාග දන්ත වෙන්න කියලා කියනවා. නාග දන්ත කියලා කියන්නේ ඇද්දලක් වගේ. ඒක අපි නාදත දැත්ත කියලා අවිල්ල තියෙන්නේ මොකක් හරි සිවුරක් හරි එල්ලන්න ඕන නම් නිකන් කූරක එල්ලන්න බෑ ඒක උඩට නැමිච්ච එකක් වෙන්න ඕන ඒක තව නැමිනකොට තමයි අපි බිලියක් වෙනවයි කියලා කියන්නේ ඉතින් මේක කෙලින් වුණාට පස්සේ තිබ්බට ගන්නකොට කිසිම බාධාවක් නැතුව අයින් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ හැකිලිදි ගැරෙනවා කියන එක ලෝකුරුවේගේ වැඩක්. යකඩ වැඩ කරන කෙනෙක්ගේ වැඩක්. ඇකිලිලා සියල්ල පටලවා ගන්න තිබුණ එක දිගාරිනවා සම්මදඤ්ඤා විමුක්තෝ. උදත් දැනගෙන විමුක්ති වෙනවා කියන එකයි සංඥාවකින් මම දැන් මේක වෙලා තියෙනවද කියලා පටලවා ගන්න දෙකයි අතර තමයි ඔය විපස්සනා උපක්ලේශ ටික තියෙන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ලැබෙන ප්‍රතිඵලමයි ඒ පුද්ගලයාට සංඥා පටලවන්න හේතු වෙන්නේ. ඕබාස ඥාන පීති පස්සද්දි කියලා මහ පුදුමාකාර භාවනා ලෝකේ බලාපොරොත්තු වෙච්ච ටික දේව ලෝකේ තියෙනවා. ප්‍රජාපති ලෝකෙත් තියෙනවා. අద్භූත ලෝකෙත් තියෙනවා. ඉතින් මේ ලැබෙන භාවනාවේ ලැබෙන ප්‍රයෝජනය මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂාවල ප්‍රතිඵලයක් මිස මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. ඒ ලැබෙන ප්‍රතිඵල තණ්හාවෙන් අල්ලන්න එපා. මාන්නෙන් අල්ලන්න එපා, දිට්ඨි වලින් අල්ලන්න එපා. රහත් වෙනකම්ම මේ ප්‍රාතන්නාංශගේ දෘෂ්ටි කෝණයෙන් බලනොත් රහත් වෙනකම්ම තණ්හාවෙන් දිට්ඨියෙන් ඇල්ලුවේ නැහැ. මාන්නෙන් ඇල්ලුවා. ඒ මාන්නෙන් අල්ලන එක කියලා දෙන්න හරි අමාරුයි. අපි කියන ඇඳලා ඉන්නේ කියලා. ඇඳලා ඉන්න කෙනාට කියලා දෙන්න අමාරු උඹ ඇඳලා ඉන්නේ කියලා. ඒ නිසා ඒ කෙනාට මේ සුතමේ ඥානය ලැබෙනකොට, චින්තාමේ ඥානය ලැබෙනකොට එයා කරන්නේ අර තමන් ලැබලා තියෙන ඒ සියලුම දේවල් අව탁සේරු කරනවා. අව탁සේරු කරලා ආධුනිකයෙක්ගේ වැඩ කරනවා. එතකොට එයාට අවස්ථාවක් තියෙනවා සංඥා විපල්ලාසයක් වෙලා තියෙනවා නම් මේ මම ඉන්නේ මුලාවක කියලා තේරුම් ගන්න. ඉතින් ඒක හරි අමාරුයි. මේ වගේ අපි වගේ ඉන්න පරිසරයක ඉඩ තියෙනවා. මොකද හුඟව දෙනෙක් පණ භාවනා කරනවා. ඇහෙනවා කාටත් වගේ මේ වගේ යම් යම් අත්දැකීම් ලැබලා තියෙනවා. මම කියන්නේ සුවිශේෂ කෙනෙක් නෙවෙයි කියලා. නමුත් ගෙදරතොර යඹදරුවන් රකෙම ඉන්න කෙනෙක් බැරි වෙලා හරි මේ වගේ අත්දැකීමක් ලැබුවොත් අර හරි පුදුමක් ඇති වෙනවා. මේ බණ භාවනා කරන අයටවත් නැති අත්දැකීමක් මට ආවා. වෙන්න බෑ. මේ කොහොමද වෙන්නේ? කියලා ඒක විශ්ස ගන්න දිගාරින්නම පුදුම වෙලාවක් යනවා. තුන් හතර දිනක් මම මට මතකයි අත්දැකීම් වශයෙන් ඇවිල්ලා කියනවා කවදාවත් මම භාවනා කරලා නැහැ ස්වාමීන් ඔය වහන්සලා පොත්වල ලියන ඔක්කොම මට ලැබිලා තියෙනවා. ඒව නැත්තම් දැමුණු වෙලාවෙ ඉඳලා මට අප්සෙට් දැන්. මොකද මං සිල්පදලා කළා හිටියේ නැහැ. හැබැයි අත්දැකීමේ ඉහළ කෙළවරට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක විශාල වශයෙන් මේ දවස්වල මට ඒක ලෝකෙ සිද්ධ වෙනවා. මම හිතන අවුරුදු 30 ගානක විතර මරණපෑයේ අත්දැකීම් එකතු කරලා තියෙනවා. සමහරවල් මැරුණයි කියලා වෛද්‍ය වාතාවට ගියාට නැවත පණ එනවා. ඊට පස්සේ පණ ආපු වෙලාවේදී ඇහුවොත් එයා හොඳටම මැරෙන වෙලාවෙත් ළඟ ඉඳලා පණ ආවට පස්සෙත් ඒ අතරමැද මොකද උනේ කියන පුදුමාකාර සුන්දර ලෝකයක මං හිටියේ. මෙන්න මේ මේ ලකුණු ඒකේ තියෙනවා. මං අත්දැක්කයි කියලා. ඒ ලකුණු ගලපලා බලනකොට 116ක් හැම කෙනාටම සමානයි. 140ක් විතර මේ අත්දැකීම ලබනවා. එක්කෙනෙක්වත් බෞද්ධ නෙවෙයි. එක්කෙනෙක්වත් භාවනා කරලා නැහැ. මේ භාවනා ලෝකේ අපි මේ කියාපාන්න හදන ඔක්කොම අත්දැකීම් වලට වැඩිය උත්කෘෂ්ඨ අත්දැකීමක් ලබනවා. ඉතින් ඒගොල්ලෝ භාවනා මධ්‍යස්ථානට අවිලා කිව්වොත් මේ අලුතෙන් ආපු යෝගාවචරෙක් හරි පන්න කෙනෙක් හරි මට එක දිගට චිත්තක්ෂර 3-4 සතිය ඉන්න පුළුවන් වුණා. එක දිගට චිත්තක්ෂණ කීපයක් හුස්ම හිටිය කියලා එයා කියන පිස්සු කතා කරනවා මම මේ පැය ගානම හිටියේ සතියෙන් තමයි. මං කතේ වඩලා දෙමුන්නේ නැහැ. ඒක මේ ඔය වගේ තටමන දෙයක් නෙවෙයි මේ ප්‍රകൃතියක් හිතේ ප්‍රകൃතියක් කෙලෙස් නැති වෙච්චාම සතියෙන් තමයි ඉන්නේ. ඉතින් ඒක ලියන්නේ සුද්ධෝ. ඒක ලියන්නේ මේ බෞද්ධය නෙවෙයි. ඉතින් ඒගොල්ලෝ දකින්නවා දැන් මේ භාවනා කරන කෙනා ඒ වුණත් මේ ඒක සඳහාම අප වෙලා කැප වෙලා කරන කෙනා ඉතාලම හිමීට හිමීට හිමීට හිමීට මේක ලොකු කැපකිරීමකින් ලබනවා අර කෙනා පූර්ණ වශයෙන් gediy වශයෙන්ම ලැබලා තියෙනවා. එයාට මේ ලෝකෙට ආවට පස්සේ අදහන්න බෑ. මට මෙහෙම දෙයක් මරණ වෙලාවදී හම්බුනේ. මම මරණයට බය මිනිස්සෙක්. ඔය මරණය කියලා අත්දකලා තියෙන පුදුමාකාර සුන්දර දෙයක්. ඉතින් ඒක නිසා ඒව වෙනම පොත් ලියලා අච්චු ගහන සම්ප්‍රදායක් තියෙනවා. මරණපෑය අධ්‍යක්ීම් කියලා නියදෙත් එක්ස්පීරියන්ස් කියලා බලනකොට පේනවා. එක පිට මේක ලැබුණාම හොඳක් තියෙනවා නරකක් තියෙනවා. මේක ටික ටික හම්බ කරගෙන කනකොට පටලැවෙන තියෙන්නේ අඩුයි. සැකතියට ඉඩ අඩුයි ආය මුලට ගිහිලා යන්න පුළුවන්. ආනේ අනුව බලනකොට මේ භූතය අභූතයක් වෙන තැන. පේන දේ නොපෙනී යන තැන. ඊට පස්සේ අභූතයක් භූත වෙන තැන. නොපෙනෙන දෙයක් මතුවෙනකොට අපි පැදුරක් එලාගෙන තනකොළ හොඳ බිස්සක පිට්ටනිය කුඩ බලන් හිටියොත් පේන වලාකුළු හට ගන්න හැටි. ඒකෙන් පේන වලාකුළු දිය වෙන හැටි. දීලා කොයිද යන්නේ? කොහෙන්ද මේව හටගන්නේ? ඊට පස්සේ මොකද්ද මේකේ න්‍යාය පත්‍රය? බැලුවේ නැත්නම් පේන්නේ නැහැ. බැලුවොත් නොපෙනී ඉන්න බෑ. මුහුද දිහා බලහින්ද රැලියට ගන්න හැටි. රැලි බින්දල යන හැටි. හුළඟ දිහා බලහින්ද ඒව ඇවිල්ලා හුළඟ සැලෙන වෙලාව නොසැලෙන වෙලාව සැලෙන වෙලාවේදී අපි කියන හුළඟ කියලා සැලෙන්නේ නැතිලා කියන හුළඟ නැහැ කියලා. හුළඟ නැත්තේ නෑ හුළඟ තියෙනවා. හැම වෙලාවෙම මේකේ අභූත පැත්තක් තියෙනවා. අන්න ඒක දැක්කට පස්සේ පේනවා මේ මනස මේකෙන් මායාවම අවනවා. මේකට කියනවා මායාකාරයයි කියලා. ඒ නිසා මේ සංඥාව පෙන්වන්නේ සංඛාරයයින් තියෙන විඥානයේ ක්‍රියාකාරකම් පෙන්නනවා ඕනම දෙයක්. ඇත්තේ කියලා ඔප්පු කරන්න ඕන නම් ඇත්තේමයි. ඒකම නැත්තේ කියලා ඔප්පු කරන්න ඕන නම් නැත්තේමයි. සමහර යම් යම් සංවිධානත් එක්ක මම වැඩ කරනවා හොඳට වැඩ යනවා. ඒ වුණාට සමහරෙකුට පේන්නේ 100ට 100ක්ම වැරදි මේක යන්නෙම නොමගට කියලා. ඉතින් මේ දෙපැත්තෙම ඒක ඇහෙනකොට ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් අර චෝදනා කරන කට්ටියගේ නඩු අහන්න ඕනකමකුත් නැහැ. මේක හරියටම දුවනවා කියන කට්ටියට තෑගි දෙන්න ඕනකමකුත් නැහැ. මොකද ඕනම සංවිධානයකට පේන තියෙනවා හතුරෙක්. ඕනම සංවිධානයක් වෙළඳ ප්‍රචාර කරනවා. වෙළඳ ප්‍රචාර 100ට 100ක් වැඩේ කියන කෙනා කපේනවා. චෝදනා කරන එක නා කියනවා තන්නේ කර බොරුව ගෙනියන්නේ. ඔගේ කෙරෙන්නේ මේකයි කියලා. මේ දෙකේ එකක්වත් අපිට වැඩන්නේ නැහැ. ඒ දෙකමම වාපෑන. ඉතින් ඕකෙන් දෙකකින් එකට අහු නොවී ඉන්නවා කියනකොට මේ බාහිර වශයෙන් බලන්න පුළුවන්. අපි මේ භූත අභූත දෙක අතර කොහොමද මේ නාව පෙරලා ගන්න තු යන්නේ? එතන මේ දිව්‍යයන් සහ ඉන්නේ නැද්ද කියන එක මත කොහොමද අපි නාව පෙරලා ගන්න තු යන්නේ? මේ ප්‍රජාපති ඉන්නවද නැද්ද කියන එක මත කොහොමද මේ නැව පෙරලා ගන්න නැතුව යන්නේ කුණාට මොදේ. ඉතින් ඒකට සාමාන්‍ය බුද්ධි අවශ්‍ය අතර මෙතෙන් එනකන් තමන් ආපු පාරක් තියෙනවනේ. අන්නේ පාරේ දැනගන්න ඕනේ මේ වගේ තමයි මඩ ගොඩක එරුම කැවිදින්න වගේ. එහෙනම් ගොඩබිමේ ඉඳලා වතුරේ තියෙන ඔරුවකට ගොඩ වෙන්න වගේ මේ හෙලෙත්තාඩු තැනකට යනකොට අපේ සමබර භාවය සහ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. යොමු කළේ යනකොට යනකොට ඒකේ සමතුලිතතාවයක් තියෙනවා. හැබැයි අර ගොඩබිම යන්න වගේ යන්න බෑ. ඉතින් ඒ නිසා අන්න එතෙන්ද යනකොට අලුත් විදිහේ අභියෝග රාශියක් එනවා. මේ බඩගින්න හෝ මුදල් හෝ ලාභ සත්කාර හෝ සම්මාන සිලෝක නෙවෙයි මේ මැනීම පිළිබඳව මාන්නේ පිළිබඳව මේ දේ ඇති දෙයක්ද නැති දෙයක්ද අයිස් කැටයක් තිබිලා අපිට දුන්නොත් එහෙම ඝන අඩියක අයිස් කැටයක් කියලා ඉන් ටික වෙලාවක ගිහිලා අපි ඒක අවුව තැනක තියලා ගිහිල්ලා ඇවිල්ලා මැනලා බැලුවොත් ඝනහඩියක් නැහැ. ඒතුරු කිසි ආර්මිනේ හොරට කිරලයි කියලා. හොරට කිරලා නැහැ කිරන වෙලාව අයිස් කැටේ තිබ්බා දැන් දියේ වෙලා. හැබැයි නිරක්ෂේදී මේ රත්තරන් අවුන්සයක් කිරලා ඍතු මේ මේ උඩ ද්‍රව ගෝලයට ගියාම බර වෙනස්. ඒ අවුන්සෙ මරන ගිහිල්ලා හඳේ කිරුවොත් බර වෙනස්. මොකද ඒව ගුරුත්වාකර්ෂණය අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. බර. විශිෂ්ට ගුරුත්වය. ඒ නිසා කන්දකුට ගිහිල්ලා බලනකොට බර වෙනස්. කන්ද පාත වෙනකොට බර වෙනස්. ඩොලර් එක මේ දවස්වල ඉහළ පහළ නැති කොයි වෙලාවද බැංකුවට සල්ලි දාන්නේ? ඒ අනුව අපිට ලැබෙන සල්ලි ගන්න වෙනස්. ඉතින් අපිට කීතයගේ බැංකු කාර්යයා කොයි වෙලාවද මේක ප්ලග් කරන්නේ? ඌ දන්නවා ගේම. අපිට වැඩි. ඉතින් එක මාර්කෝන ඩොලරකින් සද්දකක වෙනසක් තිබුණාම ඕන වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදියට මේ හැම දෙයක්ම වෙනස් වෙන ලෝකයේ අපි මේ හරියට ස්ථිර මාන තියාගෙන නටන්න නැටිල්ලය අහුවෙන තැන් වශයෙන් කියන්න පුළුවන් විනය ඉස්සර කරන කට්ටිය අහුවෙන හැපිල්ල. සමථ ඉස්සර කරන කට්ටිය අහුවෙන අහුවිල්ල. සදාචාරය ඉස්සර කරන්න යන කට්ටිය අහුවෙන අහුවිල්ල. ඒක බොරු නෙවෙයි. විනයක් අත්‍යවශ්‍යයි. සදාකාරයක් අත්‍යවශ්‍යයි. සමථයක් අත්‍යවශ්‍යයි. නමුත් සමථයේ විසීම සමථේ බොරු කරන තැනක් වෙනවා. විනය විසින්ම විනය අති අයින් කරන්න වෙන තාක් වෙනවා. සදාචාරයේ හරිනම් සදාචාරයේ කෙලවර සදාචාරයේ අයින් වෙනවා. ඒ සදාචාරයේ මැද නම් හරි ලොකු හයියක් තියෙනවා, කොන්දක් තියෙනවා. වලිග දිහා බලන්න මුල දිහා බලන්න සාචාරික කෙනෙක් කිට්ටි මේ පටන් ගත්තේ අපි මගදී පටන් ගන්න තියෙන දැන් අපිට අතාර ගන්න බැරුව අල්ලගෙන ඉනවා විනයකුත් එහෙම එකක් තියෙනවා සමතෙත් එහෙම එකක් තියෙනවා ඉතින් ඒ ඒ වෙලාවෙක පාවිච්චි කරලා ඒ අවශ්‍ය උපකරණේ ගෙවම් කරලා යන්නේකට කුල්ලූපමම්බෝ වික්කවේ ධම්මං දේශී සාම් කියලා සරුවචාන් සඳහන් කරනවා මහනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ ගංගෙකින් යොඩවීම සඳහා හදිස්සියට හදා ගන්නවද පහුරකට සමාන කරලා. ඒ මේ තියෙන කෑලි කැබිට් ටිකක් එකතු කරලා අනු කෑලකින් ගැට ගහලා, වැල් කෑලකින් ගැට ගහලා අතින් පයින් දම්බි ගහමින් ඒගොඩට ගියාට පස්සේ ඔය ඒගොඩට යන්න උදව් වෙච්ච ඒ හන මේ පහුර උස්සගෙන යන්න ඕන කමක් නැහැ. ඕනේ නම් ගොඩට ඇතුළ දාලා ඵලයන් ඉවුරට නැත්තම් ගඟේ පා කරපන්. ඉතින් අර එව්ව ස්ථාවර කරන අයට ওই භූත කියන උපමානේදී දේව කියන උපමාවදී ප්‍රජාපති කියන්නේ මාර්යා උපමාවේදී ඒගොල්ල ක්‍රියා කරන හැටියෙන් බලතයි ඒකට කෝවිල් හදාන කීයක් හරි හම්බ කරගන්න හදනවද? එතන ওই පාරේ ගියොත් මාර්යා හම්බ වෙනවයි කියලා නොගින් නිකන් ඉන්නවද කියලා බලන්නේ අනුපූර්ව ක්‍රමේ නැති නිසා. ඒ නිසා භාවනා කරන කෙනාගේ මේ අනුපූර්ව ක්‍රමය හරීම ප්‍රායෝගික ක්‍රමයක්. ඒ ප්‍රායෝගික ක්‍රම නිසා බුදුජානක මිනිස්සේ ගෝධනෙක් හදනවා මේ දේව දෙයයන්ට උඩින් තියන්නේ. ඇත්ත. දේවහති දේවයි හැබැයි මිනිස්සු ඉඳලා කෙරුවේ. ඒ නිසා භාවනා කරනකොට අපි යම් වෙලාවක භාවනා අත්දැකීමක් අභියෝග කරනවා නම් ඇයි එහෙම වෙන්නේ මට තේරෙන්නේ නැහැ කියනවනම් එයා මේ භූත අභූත දෙක විශ්වාස කරන්නේ නැති කෙනෙක්. එහෙම නැත්නම් හිතනවා නම් යුව වෙන්න පුළුවන් සමථ කරනකොට විතරයි. නැත්නම් යුව වෙන්න පුළුවන් විපස්සනා කරනකොට විතරයි. ඒව තේන්නේ මහායාන බුද්ධ ආගමේ විතරයි. ඒක තියෙන්නේ තේරවාද බුද්ධ ආගමේ විතරයි. ඒව තේන්නේ Hindu බුද්ධ ආගමේ ධර්මයේ එහෙම නැත්නම් භාවනා කියලා ඔක්කොම තියෙන්නේ ওইන් පල්ලෙහා කොටසේ. ඔය භූත தත්ත්වයට යනට ওই මහායාන තේරවාද Hindu මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි අර හැව හැලුවේ නැත්තම් අතන මේක දිගේ ඉදිරියට යන්න බැරුව යනවා. ඒක නිසා මේ හැව හැලුවට ආපහු එනකොට ඒක දාගෙන යන්න ඕන. මො පුස්තකාලයට යනකොට තියෙනවා කබා කාමරය කියලා එකක්. ක්ලෝක් රූම් එකයි තමගේ කබා එල්ලලා ඒකෙන් එල්ලලා යන්න ඕන ඇතුළට. එනකොට ආපහු අරගෙන යන්න ඕනේ ඒක තුණ්ඩුවක් අතර දෙනවා. මොකද ඔක ඇතුළට ගියොත් එහෙම කබා යාසේ පොත් හංගගෙන යන්න ඉඩ තියෙනවා. ඉතින් කබාය ගලවලා තියලා යන්න ඕන. අපේ පෙර දින පුස්තකාලෙත් කබා කාමරයක් තියෙනවා. මම බලුවා මේ කබා කොහෙද අපිට? මේ සුද්දගේ ක්‍රමී. සුද්දා නිතරම කබායක් දාගෙන ඉන්නේ. සීතලයි. ඇතුලේ රත් වෙලා තියෙන නිසා කබාය ගලවලා තියලා යන්න ඕනේ. ඉතින් ආයිස්තර අපේ නඩුකාරයෝ කියන නඩුකාරටද නීතිඥයෝ කියනවා සුද්ධ නඩු වල තියෙන්නේ ගස් යට. ඉතින් ඒ නිසා ඔලුවට සුම්බරයක් බැඳගෙන කබායක් දාන්නේ. දැන් අපේ නඩුකාරයෝ තොලිය සුම්බරයක් බැඳගෙන මේ පට්ට අවුවේ නඩු අහනවා <laughs> නඩු ගල ඇතුලේ. ඒක දෙන්නෙත් නෑ සුම්බරේ හොඳට නඩු ඇහුවේ නැත්තම්. සුම්බරේ දාලා තියෙන්නේ කනට හුලං වදිනවට. දැන් මේ අකුණ්ඩ ඒ නිසා ඇහෙන්නේ නෑ දැන්. රැලි රැලි එක දාගෙන ඉන්නේ. ඒක දන්නේ මේ මිනිස්සු මේ අර කාර සුද්දගේ පහිතකාරිකම් මේ කරන්නේ. ඉතින් යෝගේ මේ ගලහොලා ඵලයන් ඇතුළට එනකොට බෙන්ච් එකට එනකොට තමයි දාගන්නේ ඒගොල්ලෝ. අනික් වෙලාවට එහෙම දාගෙන ඉන්නේ නැහැ. ගෙදර ගෑණි ගහනවනේ. ඕව දාගෙන හිටියොත් එහෙම. ඉතින් ඒ වගේ තමයි මේ තියෙන සදාචාරයයි මේ තියෙන සමතයයි මේ කියන ওই විනය කාරණාවයි එන්නේ දුවට මතක තියාගන්න ආචාර ධර්ම යටතේ. දෙන්නෙක් ඉන්න ඕනේ ඒකට. මෙතෙන් යනකොට හුදකලා වෙලා ඉවරයි. මෙතෙන්ට යනකොට විශ්‍රාම වෙලා ඉවරයි. මෙතෙන්ට යනකොට විවේක වෙලා ඉවරයි. ඒතකොට සදාචාරයක් නැහැ. සදාචාරය කියන්නේ දෙදෙනෙක් එකතු වුනහම වෙන සමාජ ධර්මයක්. ඉතින් අපි කොච්චර සමාජයට බැඳලා තියෙනවද කියනවනම් අපිට මේ භාවනාවේදී භූත හතර මහ භූතයන් අභාවයට යන තැන නැත්තම් භූත වෙන තැනට යනකොට කොච්චර සාහල වුණාද කියලා බලන්න. අපි වටපිට කවුරු හරි ඉන්නවද කියලා බලනවා මාව ගලව ගන්න. නැත්නම් ඇස් දෙක අරලා බලනවා තිබුණු කෑලි 32ම තියනවාද කියලා ආයුධ සෙට් එකේ. ඒ මොකද අපි සමාජයෙන් තමයි අරසාව ඉල්ලලා තියෙන්නේ. අපි සමාජශීලී උනේ අරසාවට අපිට කෙලුනේ සමාජශීලී වීමෙන්. අපි අද මෙච්චර මේ බාල්දු තත්ත්වයටපත් උනේ මේ සමාජශීලීපත් වීමේදී පළවෙනි ලෝකේ ඉස්සරහින් ඉන්නවයි කියන. තුන්වෙනි ලෝකේ අපි ඉන්නේ. ඒ නිසා අපි සමාජශීලී වෙච්ච පළවෙනි ලෝකේ අනුගමනය කරනවා. ඒ නිසා අපේ උන් හුදකලාවට බයයි. අපේ භාවනා කරන අය විවේකයට බයයි. අපේ භාවනා කරන අය විශ්‍රාමයට බයයි. ඉති යම් කෙනෙක් හුදකලාවට විවේකයට විශ්‍රාමයට කැමැති වෙලා ඒක පුරුදු කෙරුවොත් ඒකට සුද්ධ බයයි. හිතා ගන්න බෑ සුද්ධෙකුට. මේ සමාජයේ ඉන්නේ ඔක්කොම මේ පහසුකම් අරේ මේ දෙන්නේ. ඉතින් ඒකට තනි වෙලා කොහොමද කරන්න කියලා ඒක හිතා ගන්නවත් බෑ. ඒ වගේම මේ බය නිසාම සුද්දා එහෙම කෙනෙක් අහුවෙච්ච ගමන් මරලා දානවා. ඉන්නවනම් අපිත් එක්ක හිටපන් ID කාඩ් එකක් තියාගෙන බැංකු ගිණුමක් අරගෙන પાස්පෝර්ට් එකක් තියාගෙන අනන්‍යතාවයේ තියෙන්න ඕනේ. කොහේ ගියත් සුද්දා කියන්නේ එච්චරයි. බුදුචන්නාංශ කියන්නේ අනන්‍යතාවයේ එන්නේ මාන්නේ හරහා. මාන්නේ නැත්තම් මේ එන්නේ බුදුහාමුදුරුවෝ කාශ්‍යප මහරහතන් වහන්සේද කවුරක්වත් දන්නේ නැහැ. හොයන්න බෑ. රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකට අර මාන්නේ නැහැ. උන්වහන්සේලා ಗುಣ පුරලා ಗುಣ වසංගාගෙන ජීවත් වෙනවා. ඉතින් ඒ ಗುಣ පුරන්නේ නැතුව ಗುಣ හුවා දක්වන අයත් නැත්නම් ಗುಣ පුරලා පුරවපු ಗುಣ වසංගාගෙන ජීවත් වීමේ කලාව ඉගෙන ගන්න සීක පුද්ගලයාත් ඒක පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගන්න නැති රහතන් වහන්සේ දිහා බලනකොට මේ භූත අභූත දේව ප්‍රජාපති කියන මේ தত্ত্ব හත දැන ගැනීම සමහරෙකුට ලොකු ප්‍රශ්නයක්. භාවනාව මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රය අනුව බලනකොට මේක භාවනා ප්‍රශ්නයක් නෙවෙයි භාවනා උත්තරයක්. ඔබට මෙතෙක් කල නොතිපිච්ච දෙයක් පේනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙනව නම් පෙනුවට බය කෙනෙක්. ඥානයට බය කෙනෙක්. දර්ශනයට බය කෙනෙක්. ඒකට ඒක සැකහැර දැනගන්නේ කොහොමද? ඒක නැවත නැවත කරලා බලන්න. අනුපූර්ව ක්‍රමයට කියනවා ඒක නැවත නැවත කරන්න නැවත නැවත කරන පුදුමාකාර පෞරුෂත්වයක් ගන්නවා කොච්චරද කියනවනම් බුදුහාමුදුරන් ගෙනොත් අපි විමුක්ත වෙනවා ශික්ෂාවෙත් යුක්ත වෙනවා. මේක නැවත නැතුර ගාලා බලන්න. අපිට තියෙන්නේ චක්‍ර ජීවිතයක්. හුස්ම කියන්නේ චක්‍ර. පිම්බීම කියන්නේ චක්‍ර. ධක්මන කියන්නේ චක්‍ර. දිනපතා දෛනිකව කරන දේ ඉතිව ලක්ෂ වාරයක් දවසට කරනවා. කරන හැම එකෙදීම මේක දාලා බලන්න. ඔය කියන ක්‍රියාව හෝ ඔය කියන වස්තුවේ මායින් තියනවාද කියලා. ඒවට කිච්ච ඝන ආරම්මන ඝන කියලා කියනවා. යම් යම් කටයුතු තියෙනවා යම් යම් අරමුණු තියෙනවා. ඒක ඝනව හැසිරුණාට ඉහළ අවසාන කෙලවරක් නැහැ ඒවා. ඒවා අනිද්දේවල් එක මිශ්‍ර වෙලා තියෙනවා. ඉතින් අපි මැද කෑල්ල දැකලා ගුලිය දැකලා මෙතන ඒකකයක් තියෙනවා සතෙක් ඉන්නවා භූතෙක් ඉන්නවා මේක දිවියෙක් ඉන්නවා බ්‍රහ්මෙක් ඉන්නවා කිව්වට ඔක්කොම දිය වෙලා තියෙන කොන් වලදී. ආන්නේ කොන් දිහා බලනකොට ඇති එක නැති වෙනවා නැති එක ඇති වෙනවා. ඉතින් ඒක දිහා බලන්න චීන කන්නාඩි වලම උත්පන්න දැරීමක් කරතයි. නමුත් Tamange භාවනා දිනු කරලා තියෙනවනම් එක දවසක් දැකලා තියෙනවනම් බය නැතුව නැවත නැවත කරනවනම් ඒක නට තේරෙයි. ඒ නැවත නැවත කිරීමේ ශක්තිය තමයි අපිට තියෙන එකම උරගල. ඒකට කියන අනුපස්සනා කියලා. කියන විපස්සනා කියලා. ඒ කෙනාට තමයි ඊට පස්සේ තියෙන මේ අරූප ලෝකයක් කියලා එකක් තියෙනවා. මේ රූපේට හේවණල්ලක් තියෙනවා. අනේ රූපේ හේවණල්ල වගේ එකක් තියෙනවා. ඒක මේ මේ අපි දැකපු රූපත් එක්ක බලනකොට 190කට වැඩිය තියෙන ඒකේ. මේ දැකලා තියෙන හොල්මන් ඔක්කොම 105කටත් වැඩිය අඩුයි කියලා කියනවා. ඒක නිසා මේ දකින්න පට වියාපෝ තේජෝ වායෝ ශුඤ්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ අනිච්ච අනත්තතෝ පරතෝ කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. අබ්බේ ධම්මා අනත්තා. මේ පට විධාතුවට ආත්මයක් නැහැ. ආපෝ තේජෝ වායවට ආත්මයක් නැහැ. ඒකට ආත්මේ දෙන්නේ මේක මගේ අප්පගේ බූදලේ කිව්වොත් තමයි අපි රැයට ගිහිල්ලා ඉනියට ගලවලා එහා පැත්තෙන් හිටවන්නේ. එතකොට තමයි ඔය සහෝදර කන් නැති වෙලා අපි වෙරළු කෙඩි අටකටකට කඩාගෙන හිටියත් ඉනිවැටට රණ්ඩු කරන්නේ මේ පටවි ධාතුවට ආත්මයක් දුන්නොත් විතරයි. ඒව ආත්ම නැති දේවල්. ඒ නිසා ආත්මය ඇති අවස්ථාව සහ ආත්ම නැති අවස්ථාව කියලා පටවි ධාතුවේ දෙකක් තියෙනවා කිව්වොත් ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. නැතයි කිව්වොත් ඇතයි කියන කට්ටිය තොස් කියනවා. ඇතයි කිව්වොත් මේ පළවෙනි වරට ඇයි එන කොටාගෙන කියලා අහන්න සිද්ධ වෙනවා. ඒ යෝගාචර පුළුවන් දෙකෙම ඉන්න. උඹේ ජීවින් වශයෙන් ඕන කෙනෙක් කියනවා මේ පට මේක උඹේ ඉඩම මේක මගේ හොඳයි ගනි. හරියට වැට ගහලා තියාගනි ප්‍රශ්නයක් නැහැ. නෑ මට තෝගේ කැලලක් ආම් ගනි. නෑ උඹට මම මේක පූජා කරනවා දීපන්. මොකද ප්‍රශ්නේ? කොහොම ප්‍රශ්නයක් නැහැ. උමං නම් දෙන ඔක්කොම ගන්නවා. මට හරියට බයින්න මේ තණ්හාවේ කෙලවරක් නැහැ. කොහොමඩක්වත් නැහැ. මම ඒක දන්නවා. කවුරු ඇලුත් මේ ගන්නේ කිව්ද මට තාම දීලා නැහැ. ගනි මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ මේ පටවි ධාතුවට පණ දෙන්නත් පුළුවන් ඒ පණ ගන්නත් පුළුවන්. පණ දෙනකොට භූත වෙනවා. පණ නැති වෙනකොට අභූත. ඉතින් ওই තරණය ওই රචනය තමයි සුන්දරකම ජීවිතේ තියෙන්නේ. තාත්තගේ බුදුලේ හම්බෙලා ඒක මිදලා ඒක මැල්ල ගිහලා හදින ඒක අඩු කරන්න ඕක නැත්නම් වැඩි කරන්න නැත්නම් වැඩන්නේ. ඉන්න ඉන්න ටිකේ මොනවද කරපන්. මොක විකුණලා බීපන්. යම් යමක් සිද්ධ වෙනවා. එහෙම නැහැනේ අල්ල පිටම අල්ලපිය. අල්ලි වලින් හරි මොනවා හරි කරලා. ඉතින් ගේමක් තියෙනවානේ. අන්න ඒ වගේ තමයි මේක හරියට දන්න කෙනා, භූත අභූත දන්න කෙනා, දේව නොඅදේව தත්ත්වය දන්න කෙනා, ප්‍රජාපති නැතිකම දන්න කෙනා දන්න මේ අපේ පාලනයකට නෙවෙයි මේක වෙන්නේ සම්පූර්ණ පටිච්චසමුපාදයකට. ඔබේ වෙනසට බය වෙන්න එපා. බය වුණොත් ඔබ කොටු වෙනවා. ඔබ මේ සීමිත තත්ත්වයටපත් වෙන මේ මාන්නේ නිසා. නිසා මාන්නය කියලා චෛතසිකයක් තියෙනවා. මනුස්සයට විශාල වශයෙන් බලපානවා. ඒක පෘථග්ජන භූමියේදී, ශේක භූමියේදී අපිට අතගා ගන්න බෑ දැනගන්න පුළුවන්. ඒක දැනගෙන හිටියානම් ඇති. මම කියන්නේ මාන්නේ සාහිත්‍ය කෙනෙක් හැම කෙනෙම කතා කරන්නේ මාන්නෙන් කතා කරන ප්‍රශ්නයක් නෑ ඒක දන්නවනේ. හැබැයි ඒක නැති තැනකුත් තියෙනවා ඒක තමයි ක්ෂීණාශ්‍රව භූමිය. අනුපූර්වයෙන් යන නිසා මාන්නයට සාපේක්ෂව යන්නේ ඒකට සෝවන් වෙනකොටම දිටි ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ අනාගාමී වෙනකොටම තණ්හා ප්‍රශ්න නැති වෙනවා. අරියත්වයටපත් වෙනකොට මාන්නේ ප්‍රශ්න නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒ සීක භූමිය ඉහළට යනකොට සුදුසු කන්ටි කට් ටිකක් වැවිගෙන එනවා. දිත්‍ය නැතිවීමෙන් ලැබිච්ච ලාභේ පිට තණ්හා මාන අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තණ්හා මාන දිත්‍ය නැති ඒ රහතන් වහන්සේ මේ ලෝකෙට වැඩක්ම නැති කෙනෙක්. මොකක්වත් දන්නේ නැහැ. මොන දෙයකවත් විනිශ්චය කරන්න යන්නේ ওই වෙන දෙයට ඉඩ අරිනවා. හැම කෙනාම හිතනවා රහතන් වහන්සේ මේ ලෝකේ සුඛානම අතර ගන්න ඕනේ. හැම දෙයක්ම විනිශ්චය කරන්න ඕනේ. නමුත් ඒ රහතන් වහන්සේට එහෙම වෙනව නේක මහා කරදරයක්. ඕනේ නම් විනිශ්චය කරතයි. දැන් මේ සරුවචන් වහන්සේ මේ දේවල් කියන්න ඕන කියලා හිතන එකත් විනිශ්චයක් තමයි. මේ මිනිසුන්ට මේක කියන්න ඕනේ කවුරු කියපේ නිසා නෙවෙයි. උන්වහන්සේට හිතනවා මේක කියලා තිබ්බොත් ලේසි. ඒ නිසා භාවනා කරනකොට මේ දේවල් වෙනස් වීම තමන්ගේ කමඨාන් වාතාවේ සඳහන් කරන චෝදනා ස්වරූපෙන්ද ප්‍රශ්නයක් ස්වරූපෙන්ද විචිකිච්ඡා ස්වරූපෙන්ද නැත්නම් නිරීක්ෂකගේ ස්වරූපෙන්ද කියලා බලන්න එතකොට තමයි මගේ කමටහන සුද්ධ කරන්නේ. එතකොට ඒ වගේම මේ කියන්න බැරි බුද්ධලිකයි රාසිකතයි නැහැ. ඕනි තැනක කියන්න පුළුවන් දෙයක් තියෙන. ඉතින් ඒ දේ තමයි පෘථග්ජනදලා මේ සීක භූමියට යනකොට වෙන්නේ ඒකත් නිකන් වෙන්නේ නැහැ. කමටහන් වාර්තා ලියවන පිළිවන් දක්ෂතාවය නිකන් එන්නේ නැහැ. දැනගත්තට හරියන්නේ නැහැ. අත්තරදි ටික කරන්න ඕනේ. කරලා කරලා කරලා sannivedanaya කරගන්න පුළුවන් වුණොත් පොදු විවෘත කිරීමක් මාර්ගයේ තමයි තියෙන භාවනා කරන වගේම ධර්ම සාකච්ඡාවේදී සුද්ධියක් සිද්ධ වෙනවා. බණ ඇසීමේ සුද්ධියක් සිද්ධ වෙනවා. අන්නේ සුද්ධිය සිද්ධ වෙනකොට ඒකපාසිකව නෙවෙයි සිද්ධ වෙන්නේ. දෙකොල්ලම එකතු වෙලා ඒකට සුසු අත්දැකීම තියෙන කෙනාට තේරුම් අරගන්න පුළුවන් වෙනවා මේ කියන බණේ කියන දෙමලේ මොකද්ද කියලා. එහෙම නැති කෙනා මේක gediya පිටින් කරනවා. ඒක නිසා මේ தත්ත්වේ පුරුදු වුණොත් ඊට පස්සේ භ්‍රක්‍ම ලෝකවල තියෙන නැත්නම් අරූප ලෝකවලට සහසම්බන්ධව පවතින මානසික தත්ත්ව තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ භූත අභූත දේව ප්‍රජාපති කියලා මේ සාකච්ඡා කරපු කොටස ඒ අරූප ලෝකයක් රූප ලෝකයක් අතර ඒ සංඥා ප්‍රශ්නයක් නැත්නම් රූප සංඥාවල තියෙන එකක්. මේවා ගූඪ ධර්ම වශයෙන් තමයි පෙනී හිටින්නේ. මෙවුවා මැජික් වශයෙන් තමයි පෙනී හිටින්නේ. නමුත් ඒකට අර කමිකව යන්න පුළුවන් කමිකෙන් ඉවත් වෙන්න පුළුවන් නිසා යෝගාවචරයට ඒකේ මැජික් නැහැ. දන්නම් මේ මේ මනසේ මායාව තියෙන කියලා. එයා මනසේ මායාව අවන්ත කරනවා මිසක් අර අහලා කරපු දේ මට වාසි වුණා මට අවාසි සිද්ධ වුණා කියන කතාවක් නැහැ. මම මේ හේතුඵල ධර්මයක් දකිනවා මනස හිත කොච්චර නම් දහංගට දාගෙනද යාගේ මේ අධිරාජ්‍ය පවත්වාගෙන යන්නේ කොටින්ම කියන සම්පූර්ණ මුසාවක තමයි ආණ්ඩුව පවත්තන්නේ. ලංකා ආණ්ඩුවත් එච්චරයි ඇමරිකන් ආණ්ඩුවත් එච්චරයි. සම්පූර්ණ ජනමාධ්‍යෙන් දෙන පච ටිකෙන් තමයි ආණ්ඩුව පවත්තන්නේ. එහෙම නැත්නම් අනිත් හරි ඔක්කොම දන්නෝ දනි. ඒකට වැඩිය භයානකයි මගේ හිත. ඒ දේවල් වලට වැඩිය භයානකයි මගේ හිත මේකේ තියෙන අඳුරේ විතරයි. මේකේ තියෙන මවාපෑම විතරයි. මේකේ තියෙන්නේ කියා බෑම සෝබනේ විතරයි ඇතුළත පෙන්වන්න බැරි දෙයක් තියෙනවා. අන්නේ පෙන්වන්න බැරි බව සබ්‍රක්‍මචාරීන්ට කියනකොට මම මේ කොච්චර අnder පාන පිල් විදාගෙන හිටියත් පිල් විදාහන්න විදාහන්න පස්ස පැත්තේ එළිය කියලා මොන රට වෙන දේ සාකච්ඡා කරන එක තමයි අපි මේ මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. එක්ක Brahmacharya දකින්නවා කියන්නේ. ඉතින් ඒකෙදි හරි වැදගත් පටිවිආපෝ තේජෝ තරම් ගොරෝසු නැති වුණාට මේ කියන භූත දේව ප්‍රජාපති කොටස නෑ කියන හදිසි වෙන්න එපා ඉක්මන් කරන හදිසි තියෙනවා කියන හදිසි වෙන්න එපා මේ භාවනා කරන යනකොට රූපේ බොඳ වෙලා අරූපෙට යනකොටත් අරූපේ තුලින් රූපේ මැවෙනකොටත් තියෙන මේ සමුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා විරති. අත්ති කායෝති වාපනස සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිසතු මත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියලා මේ ඇතිවීම බලනවා දකින්න අපි ළඟ තියෙන සහජ පුරුද්ද නැතිවීම බලනකට දාන. ඊට පස්සේ ඇතිවීම නැතිවීම දෙක බලනකොට භූත අභූත දෙක පේන්න පටන් ගත්තාම යමක් කතා කරන්න ඉස්සෙල්ලා හිතලා බලයි. මේ දේ තා පොඩ්ඩක් බලලා කියනවනම් හොඳයි කියලා. කතා කෙරුවා කියලා වැරද්දක් නැහැ. නමුත් ඒ වෙනුවට වඩ වඩා නිරීක්ෂණය කිරීම හොඳයි. ඒක පාවොක්සයිඩ් සංහස කියනවා සමාධියට සමවදිනවට වඩා සමාධිය ධානය වශී කිරීම කරන්නයි කියලා. වශී කරනකොට ධාන සුඛේ නැහැ. හරි කැමති කට්ටියට ධානයට ගිහිල්ලා සුඛේ විඳින්න. නමුත් ඊට වැඩිය හොඳයි එළියට ඇවිල්ලා ධාන දිහා බලන්න. ආයෙ ධානයට යන්න. ආයෙ එළියට ඇවිල්ලා බලන්න. ඒතකොට බලන්න මේ හිත ධානයේ ඉන්න කොටයි නැති වෙන කොටයි මේ ධානාංග සහ නීවරණ අතර කොච්චර සමීප සම්බන්ධයක් තියෙනවද කියලා ඒකම විපස්සනාදිත් වෙනවා. මේ අරමුණ තියෙනවා මේ අරමුණ නැහැ. අන්න ඒ වෙනසෙදී තව තව බලනවා මිස ඒක සැකෙන් යුතුව බලන තමන්ගේ ගතිය දැකලා ඒක දුරු වෙච්ච දවසේ තමයි අපිට මේ ආධ්‍යාත්මයේ හැබෑ වෙනසක් වෙන්නේ. අන්නේ වැඩි හැබෑ වෙනසක් කරන්න පුළුවන් යුගයක් මේ තියෙන්නේ. අන්නේකේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා ඉඳලා අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් කරන් තියෙනවා දේශනාව සඳහා ඉතින් સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව ප්‍රශ්න ප්‍රකාශන විවේචන මාතෘකා තියෙනවනම් ධර්ම සාකච්ඡාක ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා හිටනවා එහෙම නැත්නම් අපි ඊතාවතා ආදී ගාථා සාධ්‍යයනා කිරීමේ අපේ සතිವಾರය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා දේශනා කිව්වා වගේම මටත් ඇහිලා තියෙන සායනාන්දර කියන ඒවල කොහෙද මේ අර සමහරක් අයගෙන මෙන්න බණ අහනකොට මේ විදිහට මට ෆ්ලෑෂ් වුණා ඊට පස්සේ මම වෙනස් වුණා ඒක සද්දු කියලා. අතට මම අහුවා මේ මේ මේ ස්ථානයේ පවිදස්තර කෙනෙක් හිටියේ එහෙම කියන. මටත් කිව්වා ඊපස්සානස් අර දැන් සායනාන්ස් කිව්වේ අර අනුකුබ්බ ප්‍රතිපදාවෙන් එනවා කියලා එතකොට සායනස ඒකේ පැටලෙන්න කිසිම විදිහක් නැහැ කියලා ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධියට තේරෙනවා මොකද එයා දන්නවා එයාට කොච්චර percentage එකක් තිබ්බද mistakes ඊට පස්සේ ඉස්සෙල්ලා first step එකෙන් කොච්චර අඩු වුණාද නැත්නම් මේ කාල පරිච්ඡේදය තුල කොච්චර අඩු වුණාද ඊළඟ කාල පරිච්ඡේදය තුල කොච්චර අඩු වුණාද ඊළඟ කාල පරිච්ඡේදය තුල කොච්චර අඩු වුණාද කියලා ඒ විදිහට සායනස එක හරීම මේ Uh, කියන්නේ සාමාන්‍ය බුද්ධියට වැටහෙන ලොජිකල් දෙයක් කියලා තමයි මට තේරුම් ගියේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා හරි සායනාංශයේ කිව්වේ ඒකද නැත්නම් මම ඒක පටලවලා තේරුම් ගත්තද කියන එක පොඩ්ඩක්. ඔයකට විකල්පයක් දෙන්න පුළුවන් මට අඩු නැයි කියලා හිතලා බැලුවොත් අඩු වෙලා පේනවා. එතකොට එයා ඉතින් සාතික් කරනවා. ධානයකට මම සමාධිය කියලා කිව්වහම ඕන කෙනෙකුට මොකද්ද වෙනවා. ඒ වෙලාවේ තියෙන කාලය බලපුවාම කවුරු හරි ඇවිල්ලා කිව්වොත් උඹට ඒ වෙලාව විතක්ක ਵਿਚාර පිසුක ඒක සත්‍ය ප්‍රති කියලා ඕ ඕ වාගේ කියන නෑ නෑ ඕකට තමයි ප්‍රථම ධානය කියව පහුවෙන් ඕ කියලා කියන අන්දන්න පුළුවන් ඕනම කෙනෙකුට සමතේ තමයි ඒක හරිම ලේසි මෙහෙම මේ මොකක්වත් කරන්න එපා වාඩි වෙලා මේ මට විතක්ක ਵਿਚාර පිසු ඒකාසයිත පළවෙනි ධ්‍යාන ලැබේවා කියලා අදිශාන කරන්න උන්ටට සිල් අරගෙන උන්ටට නාලා කියලා ඇවිල්ලා මෙන්න දඩස් කාලා හිත යනවා ඉතින් කතා කරලා ඇහුවොත් ඒ වෙලාවේ නීවරණ තිබුණ නෑ නේද? මේ විතක්ක විචාර පීසුක තිබුණා. මේ මනුස්සයා දන්නේ නෑ නීවරණ කියන්නේ මොකද්ද කියලා. ඒක දන්නෙත් නෑ විතක්ක විචාර පීසුක එකකට කියලා. ඊට පස්සේ කියනවා මොකද්ද වුණා? ඕකට තමයි මනුස්සයා පළවෙනි ධ්‍යානෙ කියන්නේ. ඕකට තමයි මේ විතක්කේ කියන්නේ. ඊට පස්සේ යාට අන්දන්න ලේසි. සමහරු කියනවා නෑ මොකක්වත් නුනේ නෑ කියලා. ඒ මනුස්සයා හදන්න බෑ. සමහරු නතු වෙනවා. නතුනාට පස්සේ ඒ නතු වෙන කෙනා මනසේ ඒ ඒ හැකියාවක් තියෙන කෙනා නැත්තම් නොහැකියාව තියෙන කෙනා ඒගොල්ලෝ තමයි born again christianity වලට අහු වෙන්නේ. ඒගොල්ලෝ තමයි සමතේට අහු වෙන්නේ. ඒගොල්ලෝ තමයි දේව කතාවල් වලට කන්ඩිෂනින් වලට අහු වෙන්නේ. ඒගොල්ලෝ ඔළුව පොඩ්ඩක් වහනනවා. තිබුණාද නැද්ද කියන්න බෑ කියලා. ඒකට කක්ක ගහන එක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඒ මනස පොඩ්ඩක් මෙලෙක්කමක් පෙන්නලා. ඒ මනසට මොකද වෙලා? ඒක ඒක පළවෙනි ධානය කියලා අන්දනවා. මේ කවුද කියන්නේ නැහැ කියලා. ගුරුත් කියනවා. ටික දවසක් ගියාට පස්සේ මේ මනස ඇතුළ ඔන්න බරපතල අප ආපත්‍ය සිද්ධ වෙච්ච වෙලාවේ දැන් අර ගුරුවරට කියන්න විදියකුත් නැහැ. ගෙදර ගෑනිට කියන්න විදියකුත් නැහැ. මල අවුලකටපත් වෙනවා. මොකද එතකොට ඇඳලා. ඒක මේ කන්ඩිෂනින් ඒක මේ ඔය සියුසයිඩ් බොම්බර්ස්ලට ට්‍රේන් කරන ක්‍රමී. ඔයගේ ජීවිතේ හරීම වාසනාවන්තයි රට වෙනුවෙන් මේ මේ පුද කෙරුවොත් ඒ නිසා මොකද කියන්නේ ඔට්ටුද? ඇත්තමද? ඔව් හරි මං මුළු පවුලම ගැන වග බලා ගන්න. පහවල් තැන්න යනකොට මෙන්න මේ උත්තර මිත්‍ර මිරිකපන්. අන්දලා හරිනවා. ඔය සීරියල් කිලින් ඔක්කොම කරන්නේ කන්ඩිෂන් කරලා. ඉතින් කන්ඩිෂන් කරුවල පස්සේ යාට ඉස්සලා දානවා මෙහෙම එක. ඒක නිසා කියනවා සංඥා විපල්ලාස වල හැම වෙලාවෙම Tamanට අන්දන කෙනෙක් ඉන්නවා. ඒ මිනිස්සු ආපු ගමන් උඩක ඉඳ ගන්න. බිම බලලා කට්ටියට කතා කරලා කියනවා ඒ කට්ටියත් අඳ ගන්න ඇවිල්ලා කියනවා මෙහෙම මෙහෙම මේ මේ මට මේ මේ අභිඥා තියෙන ඕම් බලන්න මම එකක් කරලා පෙන්නනවා. ඒතර කන කීප දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ගමන යන අර කාපු කට්ටියත් එක්ක විතරයි. අනික අදිගෙන මම පව්කාරය මොන්ට මෙලවදයක්වත් තේරෙන්නේ නැහැ කියලා. කාපු කට්ටිය අඳිනවා. මුළු ලෝකෙම ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ ඔච්චරයි. ඒ නිසා මේ අපිට තේරෙනවා කියන කතාවෙන් ගන්න බෑ. අපිට තේරෙනවා. ඇත්තටම වෙනසක් වෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. හොඳට බලන්න හොඳට සිල් අරගෙන නාලා හොඳ පිරිසුදු තැනක වාඩි වෙලා ඉවරලා හොඳ ගුරුවරයෙක් ඇවිල්ලා කිව්වොත් එimhe දැන් ඔබතුමා මේ අදිෂ්ඨාන කරන්නකො මොකුත්ම නැතුව මට විතක්ක ਵਿਚාර පිරිසුදු එක සාහිත්‍ය පළවෙනි ධ්‍යාන ලැබේවා කියලා වෙන්නේ නැද්ද බලන්නකො. මොනවද වෙනවා. ඊට පස්සේ උට අන්දන්න පුළුවන්. ඒක තමයි පළවෙනි ධ්‍යානෙ. තව ටිකක් වෙලා ගිහලා ඔගේ තව හැවක් ගලපුවා දෙවෙනි ධ්‍යානෙ. ඉතින් 1 2 3 4 කියලා ඥානන්ත හඳුෝ කියන්නේ. පැය එන්න විනාඩි 35 යනකොට වැඩේ කරලා ඉවරයි. ඊට කියන දැන් විපස්සනාට සුදුසුයි අපේ ගුරුවරයා ගාවට යන්න මෙහෙම යන්න කෙලින්ම යන්න ඕන වැඩ පිට බලන්න එපා. මෙහෙම මෙහෙම. ඉතින් ඌ එහෙම තමයි යන්නේ. සාමාන්‍ය මනුස්සයෙක් වඩ පිට යනවා ඕලුව කාකාරේ මෙහෙම ඒක ගුරු ලැබයිනේ. තමස අතුරු ඉන්දියාවෙන් ලැබෙන්නේ නැහැ. හරි කියන්නේ. යනවා අපෝ යන. අතුරු ඉන්දියාවෙන් කියන. එන්නේ කොහොමද? පිස්සානං අතාද්දමයි අතාද්දමයි අතාද්දමයි ඉතින් අත දාන. ඒක නිසා මේ සාකච්ඡා කිරීමෙන් ප්‍රශ්නේ සම්පූර්ණ 100ක් උත්තර ලැබෙන්නේ නැහැ. සාකච්ඡා නොකරත් බෑ. ඒකම නැවත නැවත කළ බලන්න මොකද ප්‍රශ්නේ. මට මෙහෙම එකක් ලැබිලා තියෙනවා නම් ඒක ඉතින් බුද්ධියට සින්න වෙලා තියෙනවා නම් ආයෝකට මේ නටන්න දෙයක් නැවත නැවතත් ඒකම කරන්න. හැබැයි ආධුනිකයෙක් වශයෙන් කරන්න ඕනේ. ඇඳලා කරන්න බෑ. ඇඳලා කෙරුවොත් අහුවෙනවා. අන්නේ විදිහට යන්න පටන් අරගත්තාම මේ පසුගිය අවුරුදු 30 හරීම ප්‍රායෝගික අවුරුදු 30ක්. ඒ කරන කට්ටිය හරියට කරන කට්ටිය ඒව කරනවා වසාගෙන ඒකම පිළිමදිනවා. ඒකම පිළිමදිනවා. ඒකට කවුරුත් ඇවිල්ලා ක්ලේම් කරත් කවුරුත් ලොඹ රහත් වෙන්න කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. ඕක වෙන්න පුළුවන්. නෑ නෑ උඹ මේ වසලේ වෙන්න පුළුවන්. මම අයියා නෑ මම මල්ලි. වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්න පුළුවන් කියනවා. ඒ මං කිව්වා මේ ඕක්ලන්ඩ් ගියාට පස්සේ අපි පයින් ඇවිදින්න ගියා. ගිය වෙලාවේදී එක්කෙනෙක් කියනවා මේ මම කලින් කියලා තියෙනවා මේ. නෝන කෙනෙක් වඩේ අරන් ගියලු දෙමළ කඩේකින් දෙමළ අයියා හරි ආසයිලු සිංගල් මිරිසට වඩේ විකුණන්න. බලනකොට ඒක ඇතුලේ මේ ඉපියෙක් ඉඳලා. වඩේ ඒක ඇතුලේ. ඉතින් සහෝදර කමරේ කියලා අයියා බලන්නකෝ ඕගොල්ලෝ හරියට මේවා විකුණන මේක ඇතුලේ මේ සලබෙක් හිටියා සමනලෙක් හිටියයි කියලා. ඒක වෙන්න බෑ නෝන. කවවම කවදාකවත් ඒක වෙන්න බෑ. කැරපොත්තට වෙන්න පුළුවන්. සමනලයා කොහොම වෙනවද? ඒක වෙන්නවා. එන්න වැඩයක් දෙන්නම් කියලා බබා. කරපොත් එක් වෙන්න පුළුවන්. ඔය සමනලිය අපේ එකට එන්නේ නැහැ. වෙන්න බෑ. ඒ නිසා වෙන්න අපි වගේ කෙනෙකුට එහෙම වෙන්න නම් පරිසරය සකස් වෙන්න ඕනේ. කරපොත්ත කියන එක අනේ වැඩි එකක් අතට යන්න ඉඩ තියෙනවා. ඔය සමනලිය සලපිය වෙන්න බෑ. ඒ අයියට හොඳටම විශ්වාසයි. ඒක නෝනා වෙන්න බෑ. ඒක කොහොමද වෙනවා? සල්මනලේ කොහොමද වැඩේ කරේ යනවා. යන්න බෑ. ඒ කරපොත්ත නම් ඒක වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ඔක වැඩි සීරියස් කරන් ගන්න එපා. ගාථා දීමක් මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. කවුරු රැඳාම අපිට මොකෝ. මේක නිතරම ජයක්. ඒ මේ නිවන් පුරේ මේ ඉඩ තියෙනවා කියලා තියෙනවා බුදුහාම ඕන තරම්. අහලාද? අහලානේ? නිකන් කොහොමද වෙන්නේ? කවමදාක පිරෙන්නලු ඒක. ඒ නිසා මෙයා කියන්නේ රහත් උනායි කියලා යන්න හදනවා. ගියා. ගිහිල්ලා ඇවිල්ලා මටත් කියන ප්‍රශ්නයක් නැහැ නේ. අපි ගහන එතන හවුස්ෆුල්ද කියලා අහනවා. අපිටත් ඕන්ලාගේ යන්න පුළුවන්. හවුස්ෆුල් නැල්ලු. නිතරම ජයක්. ඉතින් කවුරු හරි ගියාම මොකෝ. ඒක නිසා මේ විශේෂයේදී Tamange බුද්ධිය සාමාන්‍ය බුද්ධිය විතරයි දඩ මිනිනල් දණ්ඩ වෙන්නේ. එතකම් පිටකාගේ හරි බතන තමයි අපි ගොඩ වෙන්නේ. පතනකම් ඒකේ හියුමන් error එක තියෙනවා. ඕන කෙනෙකුට තව කෙනෙක් තත්ත්වගත කරන්න පුළුවන්. Tamanට සද්ධා සංඥාවක් එවන්න පුළුවන් සර්පරදාරි දෙයයන්ාංශ කියලා විශ්වාස කරනවා. බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පුළුවන් කියලා කියනවා. අ හේතු අප්‍රත්‍යයෙන් හිට හට ගන්නවායි කියලා කියනවා. නැත්නම් සංඥාව කියන්නේ ආත්මය කියනවා. ඕකෙන්නේ පොට්ටපාසු දෙ පටන් ගන්න. හතරම වැරදි. හතරම වැරදි. දැන් ඊට පස්සේ සංඥාග්ගයට යන හැටි අනුපබ්බරුපදාව පෙන්ලා දෙනවා. මෙන්න පුතෝ වැඩි. කාම ලෝකේ ඉනකොට රූප ලෝක ගැන හිතන්නවත් බෑ අපිට. අරූප ලෝකයක් වැඩක්ම නැහැ. රූප ලෝකෙට ගියොත් කාම ලෝකෙ හිතන්න එපා. හිතනකොටම අරූප ලෝක කඩලා යනවා. අරූප ලෝකෙ හිතන්නත් එපා. අරූප ලෝකෙට ගියාම කාම ලෝකෙ රූප ලෝකෙ හිතන්න යන්න බෑ. හිතන්න බෑ. ඒක එක්ස්ක්ලූසිව් තුනක්. අරක ඉඳගෙන මේක හිතන්න යනවා කියලා කියන්නේ පැහැදිලිවම ඉන්න තැනින් කඩා වැටෙනවා. ඉතින් ඒ කියන්නේ මේකේ චින්තාමේ වැත්තක් ගන්න බෑ. දැන් එතකොට දැන් සයනස් කියනවා වගේ දැන් හිතන්නකෝ ඒක එහෙම් පිටින්ම නිෂ්ප්‍රභා කරලා ආපහු කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ගේ මුලින් ඉඳලා කරනවා ආපහු එයාට ඒ රිසල්ට් එකක් හම්බ වෙනවා ආපහු කරනවා එයාම සැක කරනවා ඒක අර සානන්ද කියන වඩුව මේ මර වපලයෙන් බලනවා කියලා මම නෙවෙයි ඥානදාම්ගේ ඒ වගේ සානන්ද එහෙම කරලා ඒ ලාස්ට් රිසල්ට් එක එයාට නිතරම හම්බ වෙනවා නම් ඊට පස්සේ ඒ කියන්නේ එයාට ඊට පස්සේ තමන්ගේම ප්‍රත්‍යක්ෂයක් එනවනේ මේක මෙහෙම වෙන්න පුළුවන් කියන එක ඒ වෙන්න බෑ නෝනා. ඒ ඒකදී ලොකු තාන්ත කියනවා එහෙම වෙන්න බෑ. මොකද හේතුව සෝවාන් මාර්ගයේ ඉඳලා සෝවාන් මාර්ගයේ නැවත නැවත පිරිසිඳනකොට එයා සකදාගාමී මාර්ගයට ගියොත් සෝවාන් මාර්ගයයි සකදාගාමී මාර්ගය අතර ලොකු වෙනසක් නැහැ. නිසා නැවත සෝවාන් මාර්ගයටද ගියේ නැත්නම් සකදාගාමී අලුත් පාරකට ගියාද කියන එක අල්ලන්න බෑ. අනාගාමී වෙන එක අල්ලන්න පුළුවන්. ඒ නිසා මේකවත් මේකටත් මූල ධර්මමේ අභියෝගයක් තියෙනවා. එයා ඊගව දවසේ යනවා. එයාට තේරුම් ගන්න බෑ මේ සෝවාන් එකටම නැවතපත් වීමද නැත්නම් ඵල සමාපත්තියද නැත්නම් මාර්ග ඥානද කියලා. සාසවක සකදා ගන්න. ඒ දෙක අතර කෙලස් කැඩීමක් වෙන්නේ නැහැ නේ. දුර්වල වීමක් විතරනේ වෙන්නේ. ඒ නිසා ඔය ඔය මූල ධර්මයට ගියත් ඒකත් කරලා ඒකේ ඉඳලා අනාගාමී කී දවසනම් අන්න කැපිපේන වෙනසක් ඔළුව ගලේම හැප්පෙනවා. එතකම් ප්‍රශ්නයි. නම ප්‍රශ්නයක් නැහැ නේ. අපි ඉන්න තාක්කල් අලුතෙන් කෙලෙස් උපදින්නේ අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ මේක මේ සැකේ කියන එක විතරයි අපිට තියෙන ප්‍රශ්නේ. භාවනාව නෙවෙයි. හැමදාම සැකයි. හැමදාම සැකයි. ඒ නිසා අපිට ප්‍රයිවට් ඇන්ඩ් කොන්ෆිඩෙන්ෂල් තියෙනවා. භාවනා කරගෙන කරන යනකොට පේනවා ඉතින් ඔහොම දෙයක්. ඒ ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපිට අපිට විලංගු ගහලා තියෙන්නේ. තමන් ගැනම සැකයි, අනුන් ගැන සැකයි, යේසුස් වහන්සේ ගැන සැකයි, බුදුහාමුදුරු ගැන සැකයි. බුදුහාමුදුරු සැක කරන එක යේසුස් වහන්සේ සැක කරනවා. බුදුහාමුදුරු ගරු කරන එක කරනවා. ඉතින් එක එක එක එක ප්‍රශ්න. බුදුහාමුදුරුගේ ප්‍රශ්න නෙවෙයි මේක මගේ ප්‍රශ්නයක්. මටයි සැක තියෙන්නේ. ඉතින් මේ පාරට එනවනම් නිසක වාදී මොක්කේ ලැබුණාට පස්සේ හිතනවා නිසක පිළිවෙලකට පැට්‍රෝ පුච්චයි. මේ මිනිස්සු ඇවිල්ලා කියනවා සෝවන්න කියලා ප්‍රශ්නයක් නැහැ. එයා කියනවා මම මහායාන බුද්ධ ආගමට යනවා මොකද? කතෝලික ආගමට මොකද ප්‍රශ්නේ? උඹ ඉන්න ඇවිල්ලා හිටියේ නැහැ නේ බුද්ධ ආගමට මේ තාස. ඒක නැහැ. එහෙම ගන්නෑ. ඔය යන්නේ බලන්නේ ඉතින් මට කියන්නේ. නෑ බාචර කියන්න ඕනේ අපි බුද්ධ ආගමට ආව වැඩක් නැහැ මේක. නැත්ත මාත් කියන වැඩක් නැහැ. ඊළ පොඩ බල්ලා ඇවිල්ලා කියපුවා මාත් වෙනවා. දැලලම තුමා කියනවා මම මේ ටික ඕගොල්ලන්ට කියනවා. ආවර්ඩ් යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර්ස්ලාට. ඔගොල්ලෝ මේ මං කියන එක බොරු කෙරුවොත් මං හිත සිවුරවනවා. මම මේක ඇදහිල්ලෙන් කරන්නේ. ඒකට ඒ කට්ටිය කියනවා බලන්න මේ තරම් සම්ප්‍රදාන කුරු මිනිසයා අපි බොරු කෙරුවොත් සිවුරන්ලා ඇති. අපි කැමතිද? අපිට පුළුවන් මේක අපි කියන දේ බොරු කිව්වොත් අපිට මේ විද්‍යාව අතාරින්න. අපිට බෑ. අපි හිතන එක හොඳම දේ ලොකුම දේ කියාගෙන දලයිලා මොනවද මේ අපිට කියන්නේ? යා සම්ප්‍රදාන කුල මිනිසයා ඇති ඒක අතාරින්න. අතාරින් නැතත් වචනෙන් කියනවා. තොපිට බෑ යකෝ. තොපිට බෑ. රංජන මාත්‍ය කියනවා මේ මොනවද කියලා එයා 36 දිනක එක රණ්ඩු කරලා රණ්ඩු කරලා පස්සේ කිව්වලු ඔයා මේක මම උපකිරුවොත් ඔයා මේකෙන් අස් වෙන්න ඕනේ මේ නිලෙන් අස් වෙන්න ඕනේ රංජන කිව්වා හරි මම මං එයා කිව්වා ඊට පස්සේ මම උපකරත ඔය 30 දෙනාම යන්න ඕන. ඔය 36 දෙනාම යන්න ඕන. ඔට්ටුද? නඩු අයින් කරගත්තා. ඕගොල්ලෝ අපිට බෝලේ දානකොට ඕගොල්ලෝ දැනගන්න ඕගොල්ලොත් වල්නරබල්. මම අනිත් පැත්ත හරිනොත් ඒ පාර වේගයෙන් වදිනවා. අපි මේ ගහන ප්‍රවාහයකට ප්‍රතිප්‍රහාර දුන්නොත් ප්‍රහාරයට වැදුන් නැත්තම් උඩනවා. අපෙන් හැප්පුණොත් විතරයි ඌ අයිය වෙන්නේ. එන ප්‍රවාහයට අපි අයින් වුණොත් ඌ වැටෙනවා. ඒ වගේ එනකොටම පහර දුන්නොත් ඌ වැටෙනවා. ඒ නිසා ඒ මම කරලා නැහැ මාෂල් ආර්ට්ස් වල තියෙන්නේ ප්‍රවාහය පටන් ගන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මූ මේ වාහනේ කපන්න කොයි ආසද කියලා දීපුවාම එකක් පැත්ත ඇරලා වැටෙනවා. ප්‍රවාහය එනකොටම වදිනකම් වගේ අයින් වුණොත් වදින දෙයක් නැති උඩ වැටෙනවා. ඒ වගේ අපි අපි ප්‍රවාහයට බලය දෙන්නේ අපි කුටිත් කාලා ඌට ප්‍රතික්‍රියා කිරීම. අපි ප්‍රතික්‍රියා කරන කියන්නේ ඔට්ටුයි terms and condition ඔට්ටුයි මේක ඔක්කොම මං අයින් කරනවා නැත්නම් ජූරි සභාවයි පිංශකාරය උසාවිය ඔක්කොම අස් වෙන්නේ ඔට්ටුද? එතකොට ගේමට අපි ගේමට යන්න ඕනේ නැහැ. ගේමට ගියත් බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි අතහැරලානේ තියෙන්නේ. අපිට මේ අහවල් දේ ඔප්පු කරන්න ඕ අවල් දවසේ ඉස්සලා මේක කරගන්න ඕනේ කියලා හෝ ආවලා මේක අහවලාගෙන් සාපික් ගන්න ඕනේ එහෙම ගන්නෑ. එහෙමක් තියෙන එක තමයි මාන්නේ කියන්නේ. එහෙම එකක් අපි ළඟ නැහැ. සාමෙන් සාසරේ ද්‍රව්‍යෙන් ද්‍රව්‍ය වීම ඒකේ සමථ විදර්ශනා භාවනා මාර්ගය අපි ලොකු සංහස විස්තර කරනවා. ඉස්තනකින් වලාකුලක් මතුවෙනවා. ආයෙ වලාකුල ඉස්තන්න නැති වෙලා යනවා. ආසදියා බලනකොට ඔය නොරෙලිය ගියාම කන්ද උටින් එකපාරට මෙහෙම ඇවිල්ලා වලාකුලක් හැදෙනවා. ටික වෙලා ගිහලා නැතිලා. හඳු කරපත්තු කරපුවාම දුමක් හැදෙනවා. දුම වෙලාගෙන නැතිලා. යාර එකතු වෙනකොට දුමක් පේනවා. විසුරුනට පස්සේ දුම නැහැ. පත්තු කරන්න බෑ. හත්පත්තු කත්තු කරලා නැති හරිය ඊට පස්සේ මේ හඳුන් කූරේ දුම නැහැ. තම්පත් වෙලා නැහැනේ. ඉතින් අර දුම නැත්තනේ දුමත් වෙනවා දුම නැති වෙනවා. ඉතින් මේ වගේ අපි අර පවතින දුම ගැන කතා කරනකොට ඒක හට ගන්න දන දන්නෙත් නැහැ නැති වෙන දන දන්නෙත් නැහැ. ඉත නැති උනායි කියලා නැති වෙන්නේ නැහැ මොකක්වත්. දුම නැති උනායි කියලා මෙනවා ඒක තුනී වෙලා යනවා. වාතය ඇතන නොපෙනී යනවා. අපිත් මරණයි කිව්වම මොකද තමයි වෙන්නේ? අපි හිතන නෑ නෑ නෑ ඉන්නකන් තමයි ඔක්කොම ටික මැරිලා නම් බෑ. මැරෙන්න බෑ කියලා අපි අර ජීවිතය ස්ථාවර කරගන්න හදන බයම තමයි අපි මේ නාස්ලනු දාගෙන මේ සංසාරය ඇදගෙන යන්නේ. ඉතින් කියන්නේ මරනවා කමන්නේ මරනවා. මරනවා කොහොම මරනවා? හඳුකුරු සුවඳ ඔක්කොම හඳුකුරුපත්තු කරපුවම දුම් වලාවක් තියෙනවා. පොඩ්ඩක් ඈතට ගියාම දුම් වලාව නැහැ. ඉතින් මේ වගේ හැම දෙයකම ස්පටිකීකරණය කරන්න ගියාම ලුණු උදේටම ස්පටික කරලා සීතල කරනකොට එතෙන් තකොලි පුංචි පුංචි ක්‍රිස්ටල්ස් මතුවෙන්න පටන් ගන්නවා. රත් කරනකොට ආයෙක දිය වෙලා යනවා. ඉතින් එතකොට පිරික්කේ කියා ඉන්නකොට ස්පටිකීකරණය වුණොත් ඒක හැඩයක්. ගේ අම්මට කිය බැන බැන ඉන්නකොට ස්පටිකීකරණය ඉතින් වෙන හැඩයක්. ඉතින් ඒකෙන් කියනවා මේ ශබ්ද තරංගත් ස්පටිකීකරණයට බලපාන. ඉතින් ඒව පෙන්නන හැම තැනම පෙන්න පෙන්න ඇවිදිනවා. සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියන ඉන්නකොට ස්පටිකීකරණය වුණොත් ඒක විදියක්. ගේ අම්මට ගේ අම්මට කිය කිය ඉන්නකොට වෙන එකක්. ඒ නිසා තමන් කියන දේ වෙනකොට ඇතුලේ ස්පටිකීකරණය වෙලා ඉවරයි. මට බණින්න හදනවා කියන්නේ. ඒතර ලේ ධාතුව ඒ தත්ත්වයටපත් වෙයි. මේ අර සම්භාහණය කරන ඉඳා මාස්ටර් ඇවිල්ලා කියනවා. අනුන්ට වඳිනකොට තමන් මෙහෙම කරනකොටම මේ තියෙන හිල් වලින් මෙතනින් යනවලු මේ මොකද මේ තයිරොයිඩ් එකට. මෙතනින් යනවලු පපුවට. මෙතනින් යනවලු ලිංගෙට හැමතැනම වේග ධාරාව වෙනවා. අනුන්ට නෙවෙයි වඳින්නේ. මේ අත් දෙකේ තියෙන සමාන ශක්ති දෙකක් එකතු වෙච්චාම ඒක ප්‍රතිස්ථීරණය වෙනවා. මේ තැන් වලින් තමන්ට සුවවීමක් වෙනවා කියන්නේ. අනුන්ට ගරු කරනකොට මේ පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං කියලා බුදුන්ස කියන්නේ. පූජා කරන්නට පූජා ලැබෙනවා. වන්දනා කරන්නට වන්දනා ලැබෙනවා. ඒ නිසා යන යන දෙන්න වැඳපන්. ගස්කල්ලෝට හරි කමන්නේ වැඳපන්. නෑ නෑ. මොකද ගහට වැඳලා මේ තමන්ගේ අතේ තියෙන ශක්තියෙන් තමන්ට යන්නේ. ඒ නිසා පුළු හැම එකාට වැඳපන්. හැම එකාට පූජා කරපන්. ගෞරව කරපන්. මොකද ප්‍රශ්නේ? මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බනිනකොට අපි මේ ධාතු වෙලා ඉවරයි. අපි කාටද ස්තුති කරනකොට පිරිසුදු වෙන්න ඕනක වෙලා ඉවරයි. ඉතින් අනික් කෙනාට ඇහෙනකොට එයත් තේරුම් අරගන්න මේ මාසේ ගොඩේ ඉන්නේ මේකෙන් තමයි කියලා. ඉතින් හැම වෙලාවෙම හොඳ පැත්ත ගැන හරි පැත්ත ගැන කල්පනා කරලා හිටියොත් එimhe වැඩෙනවා. වැඩෙන්නේ කෙලස් පැත්ත. අකුසල් නැති වෙලා යනවා. කෙලෙසේ අකුසල් වෙන අකුසලයට මාරු වෙන එක කිසිම වෙහසක් නැතු වෙන එකක්. අපි කරන හැම කෙලෙසකින්ම අකුසල් මේ නික්ලේශී වෙන්න පුළුවන්. හැම නික්ලේශීම කෙලස් කරන්න පුළුවන්. ඒක පිළිබඳව දන්නා කමට විවෘතකම තමයි සතිය කියන්නේ. මුදවල සතිය හිතෝ ටික කාලයක් යනකොට තේරෙනවා මේ කුසලයේ කියන්නේ මොකද්ද අකුසලයේ කියන්නේ මොකද්ද කියලා. දෙවන්නේකින් තමයි ඒක සාතික වෙන්නේ. නමුත් Taman තුලින් තමයි පටන් ගන්න Tamanට වැටෙනවා ඒක. වැටුණාට පේනවා මිනිසුත් එක්ක හිටියට සූදේකලාවේ තමයි උත්තරේ තියෙන්නේ කියලා. කෙනෙක්ත් එක්ක හිටියට උත්තරේ තියෙන්නේ උදේකලාවේ. සෙනඟ ෂේප් එක ෂේප් න්‍යාය දාගන්න ඕන. සෙනඟත් එක්ක ඉන්නකොට ෂේප් න්‍යාය. පුළුවන් තරම් කට්ටි එලවපන් බුද්ධ කලාවය. ඉල්ලුවොත් මොනවද දීපන්. ඒ ටික කරපයි ඊට පස්සේ උද කලාව. එතකොට අද්‍රව්‍ය තමයි. තනි වෙනකොට අද්‍රව්‍ය. සෙනඟත් එක්ක ඉන්නකොට ද්‍රව්‍ය තමයි. දබ්බ කියලා කියනවා. දබ්බ කියලා කියන්නේ ද්‍රව්‍ය. ආර්ථික විද්‍යාව. ඒ දබ්බ මල්ල පුතාමතරණ බුදුන් කියන්නේ යමක්කමක් ඇති මිනිහ කොහොම කතා කරන්නේ දබ්බ? හරියට මේ පිසුදු කතා කරපන් කියලා. ද්‍රව්‍ය වෙන්න හදන්න එපා අද්‍රව්‍ය වේය. සමාජගත වෙන්න එපා කුලයා කෙරේ බැඳෙන්න එපා ගණයා කෙරේ බැඳෙන්න එපා උදේකලා වේය. ඒකට ආචාර ධර්ම ඕනේ නැහැ. අපි විනාඩි 20ක් විතර යන තියෙනවා. ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාව සමාප්ත කරනවා. ධර්ම දේශනා නිමාව සටහන් කරමි. එත්තාවතා ചാති ගාථා සජ්ජානකට පෙළඹෙන. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.